අව්‍යාපන්න චිත්තෝ hoti අයං උච්චති භික්ඛවේ චිත්ත සම්පදාති තී අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවකදී සාමාන්‍ය කරන පරිදි ධර්ම දේශනාවක් සුතානුග්‍රහිතයක් වශයෙන් දේශනාවලියක් පවත්වනවා. ඉතින් මේ 80 එක්වෙනි වැඩසටහනටත් ඒ වෙනුවෙනුයි අපි මේ වෙලාවෙන් කරගෙන තියෙන්නේ. අපි සඳහා ਸਰවචනාසේ විසින් දේශිත හොඳයි කියලා හිතන සූත්‍රයක් ඉදිරින් තියාගන්න. මේ වැඩමුළුව සඳහා ඉදිරින් තියාගත්ත සූත්‍රය අපි උපුටා ගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ නැත්නම් තුනේ කාරණා තියෙන පොතේ. ඉතින් ඒකේ මුල දවසෙත් මතක් කළ විදිහට ඒ බොහෝ විට ටික නිපාතේ දක්වා අංගුත්තර නිකාය මේ පොතේ එක එක සූත්‍රයට නම් කරලා නැහැ. ඒ සූත්‍ර 10කට විතර වර්ග කරලා නම් කරලා තියෙන්නේ. මේ සූත්‍රයටත් නමක් වෙන් කරලා නැහැ. අපේ බුද්ධ ජයන්ති පොතේ. නමුත් ඔය ඉතිස්ලා කීපතාවක් අපි දැක්ක පරිදි ඒකේ බුරුම බුරුම පොතේ බලනකොට ඒ සංගීතයේදී සංගායනාවේදී ඒ ස්වාමීන් වහන්සේලා නම් දීලා තියෙනවා මේ සූත්‍රේ පටන් ගන්නකොට තයෝ මේ භික්කවේ විපත්ති කියලා පටන් ගන්න නිසා ඒ වගේම තයෝ මේ භික්කවේ සම්පatti කියලා මේ සූත්‍රේ ප්‍රධාන නිර්දේශ දෙක දක්වන නිසා මේ සූත්‍රේට ඒ බුරුම සංගීතකාරක ස්වාමින් වහන්සේලා විපත්ති සම්පදා සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපේ මේ වැඩමුළුවේ වැඩමුළුවට මේ සූත්‍ර දේශනා නාමාවලියට අපිට බුරුම ස්වාමීන් වහන්සේලා යෝජනා කරපු නම තියාගන්න පුළුවන් විපත්ති සම්පදා සූත්‍රය කියලා. ඒ නිසා මේ සූත්‍රයේ නම් නමින් දක්වන පරිදි මේක විශේෂම යෝගාවචරයකට එහෙම නැත්නම් භ්‍රමචර්ය සමාදන් වෙච්ච කෙනෙකුට සම්පatti සහ විපatti දෙක ඉදිරිපත් කරන අතර ඉදිරිපත් කරන විපatti ඉදිරිපත් කරලයි සම්පatti ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක ත්‍යාකාරයකට තුන් ආකාරයට ඉදිරිපත් කරනවා සීලය සම්බන්ධ කරගෙන සම්පatti විපatti නැත්නම් විපatti සම්පatti චිත්ත කියලා සමාධියට නමක් දීලා තියෙනවා. චිත්ත විපatti චිත්ත සම්පatti ඊට පස්සේ දිඨි කියලා නම් කරලා තියෙන ප්‍රඥාවට දිට්ඨි විපatti සහ දිට්ඨි සම්පatti. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ සීල සීල සමාධි ප්‍රඥා කියලා අපි හුරතලට හඳුනන මේ වචන තුන. ඒකම තමයි සීල, චිත්ත, දිට්ඨි වශයෙන් නම් කරලා තියෙන්නේ. ඉතින් හැම එකේම තියෙනවා විපත්තිකර අවස්ථාවල්, හැම එකේම තියෙනවා සම්පත්තිකර අවස්ථාවල්. ඉතින් අපි සුතමේ වශයෙන් අහලා දැනගන්න ඕනේ මේ විපත්‍ය අවස්ථාවල් කොහොමද සම්පත්‍ය අවස්ථාවල් කොහොමද කියලා. ඒ වගේම අහගෙන ඉන්නකොට නැත්නම් කල්පනා කරලා බලනකොට තේරෙයි සීලේ සම්පත් සම්බන්ධයෙන් විපත්‍ති සම්පatti තේරුම් අරගෙන එයින් ගොඩීමට ගන්න උපක්‍රම කිසිම දෙයක් චිත්ත සම්පatti චිත්ත සම්පatti කියන විශේෂයට අදාළ නැතුව වගේ. ඊට පස්සේ අපි චිත්ත විපත්‍ය චිත්ත සම්පatti තේරුම් අරගෙන අපි ඒකෙන් ඉසෝසව ගත්තට ඔලෝස ගත්තට ඊ ගාවට තියෙන දිට්ඨි විපත්‍ති සා දිට්ඨි සම්පatti තේරුම් ගන්නකොට ආය වෙනම ආයුධ කට්ටලයක් ඕන වෙනවා වෙනම ක්‍රමසහවිදි අවශ්‍ය වෙනවා එනිසා ඒක හරි පුදුම විදියට සජීවී කරනවා ඒ වගේම අපේ හිත හොඳට හුස්සලා ගන්නවා අපේ හිත තිරියම් කරලා ගන්නවා ඉතින් එnde end end end ඉස්සරහට යන්න යන්න යන්න යන්න ਸਰවචනාංශය කියන්නේ කොහොම කෙනෙක්ද කියන එක ධර්මය කියන්නේ කොහොම සජීවී දෙයක්ද කියන එක මේව රකින්න සංඝයා කියලා කියන්නේ මොනතරම් මේ විපරිණාමය තුලින් තමනුත් වෙනස් වීම හරහා මේ කටයුතු කරන කෙනෙක්ද ඒ සඳහා සීලය කොච්චර අවශ්‍ය වෙනවද කියලා විස්තර වෙනවා. ඉතින් අර බුදුම ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට ඒක මම අර කලින් ඉඟි කරා වගේ ඒ දුස්සීලය නැත්තම් ඉන්දිය සංවරයක් නැතිකම එහෙම නැත්තම් වීතික්කම කෙලස් කියන රෝගෙට සීලය තමයි බේත. හැබැයි ඒ වීතික්කම කෙලස් නැතර කරගන්න නැත්තම් සීල විපත්‍යක් වළක්වා ගන්න දාණයෙන් බෑ. කොච්චර දන් දුනත් ඒක කරන්න බෑ. ඒක සීලය නැමැති බේතම දෙන්න ඕනේ. නමුත් සීලේ නැමැති බියේත දීලා චිත්ත සම්පatti බලාපොරොත්තු වෙනනම් අවස්ථාවාදී කියලා ඒ සංසේ චෝදනා කරනවා. සීලය බේත දුන්නොත් සීල සම්පatti විතරයි හම්බ වෙන්නේ. ඒ මොකද ඒ ලෙඩේ අඳුනගෙන එළෙඩටයි බේත දෙන්නේ. ඉතින් එහාට යනකොට චිත්ත විපත්ති කියන රෝගේ හට ගන්නවා. රෝගේ අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒකට කියන අපි පරිඋත්ථාන කෙලස් කියලා. ඒක අඳුරගෙන ඒකට චිත්ත සම්පත්තියක් කරගන්නට චිත්ත භාවනාවක් කරපුවාම ඒකෙන් ශීලවේ රෝගෙට විචිකම කෙලෙස් වලට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ ශීල චිත්ත භාවනාවෙන් හම්බෙන්නේ චිත්ත විපatti කියන ලෙඩේට බේත. එතකොට එයා සුව වුණාට පස්සේ චිත්ත සම්පatti කියලා කියනවා. නමුත් එයාට තාම තියෙනවා ඇතුම් බෑව කොටසක් දික්ඛ සම්බන්ධව ඒ දිට්ඨි වරදගත්තර වරදගෙන තියෙන එක කොච්චර දන් දුනත් කොච්චර සිල් රැකත් කොච්චර සමාධි භාවනා කරත් හරියන්නේ නැහැ. ඒක තාම තියෙනවා. ඒකට දෙන්න ඕනේ ප්‍රඥා භාවනාව කියන එක විපස්සනාව. එතකොට යාගේ අර දිට්ඨි සම්විපත්‍ය දිට්ඨි සම්පත්‍ය පාඩපත් වෙනවා. ඒ නිසා ඒ ඒ අවස්ථාවේ ප්‍රතිකර්ම ක්‍රම එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඉතින් මේ තුනේ විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන් මේ සංසිද්ධිය දිහා බලනකොට මට තියෙන්නේ දාණය හෝ කෑදරකම පිළිබඳව ලෙඩක්ද <coughs> එතනම් මට තියෙන්නේ වීතික්කම කෙලෙස් සම්බන්ධ රෝගයක්ද එහෙම නැත්නම් මට තියෙන්නේ චිත්ත විපත්ති රෝගයක්ද නැත්නම් පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධ රෝගයක්ද එද මට තියෙන්නේ දික්ටි සම්බන්ධ රෝගයක්ද එහෙම නැත්නම් මට තියෙන අනුසය කෙලෙස් සම්බන්ධ රෝගයක්ද කියලා අඳුනා ගැනීමේ කටයුත්තේහිලා අපිට උදව් කරන්න කිසිම කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේට විශේෂ ඥානයක් තිබුණා ආසේ අනුසේ ඥානය කියලා. උන්වහන්සේට කියන්න පුළුවන් දැකලා මෙයාට තියෙන්නේ කෑදරකම ඒ නිසා මෙයාට තියෙන බේත දානි ඒ ලෙඩේ නැති කරන්න දන් දෙන්න ඕනයි කියලා. එහෙම නැත්නම් මෙයාට තියෙන වීතික්කම කෙලෙස් සම්බන්ධ සතුන් මරණ හොරකම් කරන ජඩ, ඡණ්ඩ පරුස ගතියක්. එයාට ඉන්ජෙක්ෂන් එක දෙන්න ඕනේ සීලය කියන එක. එහෙම නැත්නම් එයාට තියෙන පරිඋත්ථාන කෙලෙස් නම් චිත්ත විපත්‍යක් නම් එයාට සමාධි භාවනා චිත්ත භාවනා දෙන්න ඕනේ. එතකොට එයාට චිත්ත සම්පත්‍යක් හරියන පරිඋත්ථාන කෙලෙස් කීකරු කර ගන්න පුළුවන්. ඒ ඔක්කොම සුද්ධ කිරුවට පස්සේ තමයි දිඨ්‍ය සම්බන්ධ නැත්නම් දිඨි විපත්‍ති නැත්නම් අනුසය කෙලස් කියලා අපි හඳුනන කොටස සම්බන්ධින ඒයට තමයි අපි ප්‍රඥා භාවනාවක් උගන්වන්නේ. ඉතින් ඒ ඒ කොටස හඳුනා ගැනීමේලා ਸਰවචන්නාංශයේගේ ඒ ආශය අනුසය කියන ඇහැ මැවුනට වැකුණට පස්සේ අපි අසරණයි අපි අනාතයි. ඒක නිසා ਸਰවචන්හන්සේගේ පිරිනම් මංචකයේදී බොහෝ දෙනා අඬලා තිනවා ඒ ඇහැ අපිට නැති වුණා. ඒ ඇහැ අපිට නැති වුණා කියලා. ඉතින් ඒක අපි සාමූහික වශයෙන් හෝ පෞද්ගලිකව අරපිටි මහගන්නේ අපි එකිනෙකාට අවංක වීමෙන් අපි එකිනෙකාට ෂටගති මායාවී ගති වංචනික ගති නැතුව අවංක වීමෙන් අපි හරහා බුදු කෙනෙක් මතු කරගන්න වෙනවා අපේ සමිතිය හරහා අපේ බණ්ඩායම හරහා අපි එකිනෙකාට ගත්ත givisumට වගවීම හරහා සදාචාරාත්මක වගවීම හරහා අපි මැදින් බුදු කෙනෙක් මතු කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ ඒක අපි සමසාමී කියලා සඳහන් අපි ඒකට කියනවා සමග්ගාණං තපෝසුඛෝ සමගී වුණත තපස සැපයි ඒකදී තමන්ගේ කුට්ටිය කඩා ගන්න හදනව නෙවෙයි සියලු දිනාගේම විවස්ථාව සියලු දිනාගත් සාමග්‍රිය ගත්ත සදාචාරත් වගවීම කරු කරන්න ඕනේ. ඉතින් අපි එක එක අම්මලා තාත්තලාගේ දරුවෝ, එක එක පරිසරවල එක එක ගෙවල් වල හැදිච්ච දරුවෝ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ බුදුආමතුරුන්ගේ දෝල පුතාලා වුණාට පස්සේ අපිට ගැරන්ඩිය පොල් කට් විලින් ඇදලා ගත්තා වගේ අපේ රුචි අරුචිකම් සෑහෙන ප්‍රමාණයක් මිරික හරින්න වෙනවා. අපේ පෞරුෂත්ව ලක්ෂණ අපි කියාගෙන ආපු අපේ අඳුර පැත්තක තියන්න තීරුවල අපි මෙතන තියෙන දෙයට එකඟ වෙනකොට අපිට ලැබෙන ලාභය තමයි මේ මැදින් බුදු කෙනෙක් මතුවෙන එක. ඉතින් ඒක සාමූහික භාවනාවකදී අපි බලාපොරොත්තු වෙනවා අතිශයින් බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම පෞද්ගලිකව තමන්ගේ පැත්තෙන් බලනකොට මේ ෂටගති මායාවී ගති වංචනික ගති නැති කිරීම සඳහා අපිට ඇතුළතින් උදව් වෙන චෛතසිකයක් තියෙනවා සතිය කියලා. ඒකට සතිය මදහත් කරන විසතිපට්ඨානය කියලා පද යෙදුමක් හදනවා. ඇතුළතින් අපිට ඒ සතිය කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන් රූපලාවන්‍ය කරගත්තට පස්සේ මූණ ලස්සනද කියලා බලනවා වගේ තමන්ට කාගවත් සහයෝගයක් නැතුව බලන්න පුළුවන්. ඉතින් මේ දෙක එකට යනවනම් එතන කොහොමදත් බුදුන් වැඩ ඉන්නවා. එතන කොහොමදත් ධර්මයේ තියෙනවා. එතන කොහොමදත් සංඝයා ඉන්නවා. එතන අනිවාර්යයෙන්ම සීලයේ තියෙනවා. ඒක නිසා එවැනි දෙයකට එවැනි සාමූහික ප්‍රඥයකට යෙදී ගත කිරීම පවා මහ විශාල සම්පත්‍තිකර අවස්ථාවක්. ඉතින් අපි ඒකට කටයුතු කරනකොට අපි එදිනදා අඹදරුවන් රකින්න, ගෙවල් දොරවල් රකින්න, රැකී රසා කරන යුතුයකම් වලට වැඩිය බොහෝම ගැඹුරු වගවීමකට වග වෙනවා. නමුත් සත්පුරුෂයා එක අශීරුකමෙන් රැක්කත් බොහොම සතුටකටපත් වෙනවා. මේක අපෙන් බුදුහාමුදුර බලාපොරොත්තු වුණා. ඒ දේ අපි උරදීලායිදී කටයුතු නොකළොත් අපේ પરම්පරාවෙන් නිමිනවා. මෙතින් එහාට මේ පණිවිඩය යන්නේ නැහැ. ඒක අපි අපිට වෙන සාපයක්. මෙතෙක් වෙනකම් මේ ඇත්තෝ අපිට මේක ගෙනත් දුන්නා. ඒ නිසා අපි ඉදිරියට යන්න ඕනේ කියලා ඒ සීල සම්පත්තිය, චිත්ත සම්පත්තිය, ditthi සම්පත්තිය හැකි ප්‍රමණයින් අපි දිනු කරන්න උත්සාහ කරමු. උත්සාහ කළ යුතුයි. ඒක කවුරක්වත් අපිට මේ මියරකගේ පිටේ නැත්නම් හරකෙක්ගේ පිටේ විය ගහක් තියලා ධූරේ පවරව වගේ එකක් නෙවෙයි. ඒක Taman තියාගන්න එක. නැත්තම් අපි ගිහිල්ලා ඒ වියගහට කර ගහන්න ඕනේ. කර ගහලා අදින්න ඕනේ. අන්නේ ඇදීමෙන් ඉතින් ලොකෝ කැපකිරීම කරන්න වෙනවා. ඉතින් දාන අපේ ගිහියන් වශයෙන් දාන සීල භාවනා කියලා අපි නම් කරනවා. ඉතින් මේ වගේ පූර්ණ කායන භාවනා කරාට පස්සේ මේ විපත්ති සම්පatti තුන තමයි අපට ඉතරයින් තියෙන ප්‍රශ්න පත්‍රේ. තියෙන අභ්‍යාසී ඉතරයින් තියෙන ප්‍රතිපදා. ඉතින් ඒකෙදී සීල විපatti තේරුම් අරගෙන සීල සම්පත්තියට ගියා නම් මැදින් අපිට බුදු කෙනෙක් පහළ වුණා වගේ පෞද්ගලිකව අපට වැටහෙනවා සීලයක් රකින්න කෙනාට විප්පටි විප්‍රිසාරකම නැහැ. ඉතින් විපිලිසර ගතිය නැහැ. අන්‍ය විද ගතියක් ඇත්තේ නැහැ. අර කලින් තමන්ට තමන් දෙස්තිසි ගතිය වෙනුවට තමන්ට තේරෙන පටන් ගන්න ගන්නවා. මේක දැන් ආර්ය පැත්තට තල්ලු වෙනවා උස්සස් උස් කරලා දෙනවා. ආර්ය මට්ටමට තත් කරලා දෙනවා උස් කරලා දෙනවා. එන්නේ එන්නේ එක තමයි තේරෙනවා. ඒ වාගේම පිරිස අතරේ හැම කෙනෙක්ම ඒ සදාචාරාත්මක වගවීම එනකොට ඒක දේව මණ්ඩලයක් බ්‍රහ්ම මණ්ඩලයක් ශ්‍රමණ මණ්ඩලයක් වඩටපත් වෙනවා. අනිවාර්යයෙන්ම ශ්‍රමණ මණ්ඩලයක් වඩටපත් වෙනවා. එතකොට මේ භාවනා කරන අතරේ ශිල්පද ටික රැකෙනකොට දෙවිවරුන්ට පලාත ඉන්න බැරි තරම් මේකේ උෂ්ණක් මතුවෙනවා. පස්සෙන් පතර දුරනවා. වඳිනවා දකින්න දකින්න අතේ වඳිනවා මේ යන වැඩේට. ඒක නිසා එවැනි පිළිත් දෙයියෝ අදහන්න ඕනේ නැහැ. දෙයියෝ එවැනි පිළිස් අදහනවා. ඒ තරමටම තෙදක් මේ සාමූහික සීල් රකින්නකොට ඇති වෙනවා. ඉතින් එතකොට ඇතුළතින් වැටෙන තර තමයි ගතිය තමයි විප්ලිසරකම නැහැ. අන්‍ය විಹಿತ නැහැ. Tamanට ඕනේ රාජ සභාවකට, ශාස්ත්‍රීය සභාවකට පඬිත සභාවකට, දේව සභාවකට, බ්‍රහ්ම සභාවකට පපු ඉස්සරහට දාගෙන යන්න පුළුවන්. මොකද තමන්ගේ සීලය දවසින් දවස දවසින් දවස පිරිසිදු වෙනවා. ඉතින් එහෙම නැත්තම් ඒක සීලබ්බත පරාමාසයක් කියලා හිතා ගන්න. නම් කිසි කෙනෙක් કોઈ මොන්න දහඩ තන්නේ නැතුවත් තමන්ගේ හිතේ එnde එnde එnde එnde විපිලිසර වෙනවා නම් සැක බහල වෙන බහුල වෙනවා නම් වැනෙන සුළු ගතියකට එනවා නම් ඉතින් ඒක සීලබ්බත පරාමාසයක්. ඒ අල්ලගෙන තියෙන්නේ ගිනි අඟුරක්. ඒ අල්ලගෙන තියෙන්නේ මේ කරන්ට් එක දුවන වයර් එකක්. ඉතින් ඊට පස්සේ ගැහෙන්න පටන් ගන්නවා. සීලේ එහෙම කන්නේ. සීල ලොකු අරසාවක් දෙන එකක්. ඇතුළත ලොකු ස්ථාවරකමක් දෙන එකක්. ඒ නිසා සීලේ ප්‍රතිඨාය කියලයි පොතේ සඳහන් කරන්නේ ප්‍රතිෂ්ඨාවක් ලබා දෙනවා. සීලය සහිත කෙනා සතපහේ කාසියක් උඩ දැම්මා වගේ කියලා කියන වැටිච්ච තැන එහෙම පොළොව බදලා අල්ලනවා. සීල නැති එක්කන රබර් බෝලයක් උඩ දැම්මා වගේ ගැහිලා ගැහිලා ගැහිලා ගැහිලා පාතම තැන්ට යනවා. එද සිල් නැති කෙනාට ඕනියම් කරන්න ඕනේ නැහැ. යාගේ ඕනියම යාට හොඳටම ඇති. සිල්වන්ත කෙනාට මොන හෝනියමක්වත් වදින්නේ නැහැ. කාටවත් මොන හෝනියමක්වත් කරන්න බෑ. ඒක නිසා අපට අවශ්‍ය නම් ඒ පහත් දේවල් වලින් වෙන් වෙලා අපේ දුවා දරුවන්ට අපේ රැකී රක්ෂා ව්‍යාපාර ආයතන වලට අරසවල් ලබා දෙන්න ඔය මොකක්වත් ඕනේ නැහැ සීල විතරයි අවශ්‍ය කරන්නේ. හැබැයි ඒක ඉතින් ආචාර ධර්මයක්. ඒක සමාජශීලී ගුණයක්. ඉතින් ඒක නොමිලේ ලැබෙන දෙයක්. ඒක කරන කෙනාට නිතරම ජයක් හම්බෙන්නේ කවුරු පරද්දලා නෙවෙයි ඒ ජය ගන්නෙ. අන්නේ එවැනි ශීල සම්පදාවක් ශීල අරසාවක් ප්‍රතිෂ්ඨාවක් ඊට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය මේ භාවනා කරන කෙනා අධිශීලයක පිළිwidetildeමින් හිත අලුත් කර ගැනීමෙන් කරගන්නවා. අපි ඒක නිකන් ඔපරේෂන් තියටර් එකට ගන්න විශ්වල ඒ ලෙඩා සාමාන්‍ය කය පිරිසුදු කරලා ගන්නවා වගේ. ඊට පස්සේ ඔපරේෂන් එක සඳහා ලෙඩා හිරිවට ගන්නවා වගේ එක තමයි අපි මේ චිත්ත භාවනා කියලා හඳුනන්නේ. ඉතින් චිත්ත භාවනා නැති කෙනා චිත්ත විපත්‍යයටපත් වෙච්ච කෙනා හිතේ අභිජ්ජා දෝමනස් ව්‍යාපා ව්‍යාපාද කියන දෙක හිටිනවා. හිත නිතරම දැඩි ලෝභේ සහ දැඩි ආශාවෙන් පෙළෙනවා. ඉතින් අපි භාවනාවේදී චිත්ත භාවනාවේදී කරන්නේ දැඩි ආශාවක් හෝ තරහක් ඇති නොවන මධ්‍යස්ථ අරමුණක් පවරලා පටවලා ඒක වැඩපොළ බවට පත් කරගන්න. ඒක වැඩපොළ බවට පත් කිරීම තමයි කර්මස්ථාන කියන වචනේ තේරුම. කර්ම කියලා කියන්නේ වැඩ, ස්ථාන කියන්නේ පොළ. ඒ නිසා අපි වැඩපොළක් හදලා දෙනවා යාට. ගාක් ලෝභ හිතන දෙයකට යන්නෙත් නැතුව, ගාක් ද්වේෂ හිතන දෙයකට යන්නෙත් නැතුව අර මැද හැබැයි මැද යෙද වෙන්න මැද ඒකට යෙදී සැදී පැහැදී කටයුතු කරා. කරනකොට කරනකොට අර දෙපැත්තට දුවන තද ව්‍යාපාද එහෙම නැත්නම් අභිජ්ජා දෙක අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඒක වරණගා ගත්තේ මේ දවස් කීපෙම බණහරහ ධර්මදේශන ධර්ම සාකච්ඡාහරහ මේ අපි මොන්න දහංගටයක් දාලා හරි කමන්නේ කාට යාප්පු වෙලා හරි කමන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන හැම චිත්තක්ෂණයකම හිත කර්මස්ථානයේ ඉන්නේ මධ්‍යස්ථ අරමුණක ඉන්නේ උපේක්ෂා අරමුණක ඉන්නේ ඒකේ අභිජ්ජා ව්‍යාපාද නැහැ දැඩි ලෝභයත් දැඩි ද්වේෂයත් නැහැ ඉතින් ඒ නිසා ඒකේ තියාගන්න අමාරුකම තමයි ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි චිත්ත භාවනා කරන කෙනෙකුට තියෙන ප්‍රශ්නේ ඒක ආගමික ප්‍රශ්නයක්. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ භාවනාවට යන ඕන කෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඉතින් නමුත් එයා තමන්ගේ පුද්ගලික හැකියාවල් යොදනවා, ක්‍රමසාවිදි යොදනවා. කොච්චර හිත වැටුණත් ආයෙසරයක් ගෙනල්ලා මේ නැවත නැවතත් පැටිච්ච මනුස්සය නැගිටිනවා වගේ අර දන්න මම දැන් මෙතන කියන ඒ ප්‍රධාන ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ මම කියන ලිග්ගලත් දැන් කියන ලිග්ගතත් මෙතන කියන ලිග්ගල් තුන එකතු කරලා තැම්පත් කරනවා. ඉතින් ඒකේ ලිග්ගල් තුල ඉන්න වෙලාවට තමයි ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ නම් ඉන්නේ. එතකොට මේ වායෝ පොට්ටබ්බ ධාතුව ආස්වාද ප්‍රසවාසි හෝ පිම්බීම හැකිලිම අපි අර ඇතුලේ මම දැන් මෙතන කියන එක ඇතුලේ තියෙන ක්‍රියාශක්තිය විදිහට තේරුම් අරගෙන එහි හිත බඳිනවා. එහි හිත නැවත නැවත යොදනවා. ඒකට සක්මන් කරන ඉරියව්වේ ඉන්නවා නම් අපි වම තබනවා දකුණු තබනවා කියන අර මම දැන් මෙතන කියන එක ඇතුලේ තියෙන ක්‍රියාශක්තියට ක්‍රියාකාරකමට ක්‍රියාවලියට හිත යොදනවා. ඉතින් තා ජීවිතේ Taman චේතනාපූර්වක යමක් කරනවා නම් වලඳම් මුට්ටියක් හොදනවා පිගාන කෝපයක් පිරිසුදු කරනවා දත මදිනවා වැසිකිලි කැසිකිලි කරනවා අනේ චේතනාපූර්වක කරන වැඩේට හිත එළඹ වාසය කරනවා. ඒකවලත් මම දැන් මෙතන ඇතුලේ ඒ කරන්නා වූ කෘත්‍යය Taman චේතනාපූර්වක කරන වැඩේට හිත යොදාන ඉන්නවා. ඉතින් මෙහෙම විදියට අපි කොයි විදියට හරි මේක තේරුම් ගන්න උත්සාහ කරත් ඒකට අතුරු ආන්තරා බාධක බොහෝමයි. ඒක පිළිබඳව කරදර වෙන්න දෙයක් නැහැ. මොකද අපි මෙතෙක් කල මේ මෙතෙක් දන්නේවත් නැහනේ. මෙතෙක් දේවල් තිබුණා අතුරු ආන්තරාවල් මෙනේ අපි රැක්කේ, වැඩුවේ, දිනු පවුණු කෙරුවේ, ආඩම්බරයට ගත්තේ, ලාභ සත්කාර කියලා ගත්තේ. ඉතින් දැන් ඒව අපි කොන් කරලා මේ මධ්‍යස්ථ අරමුණ ගන්න ගියාම එක සැරේට වේගෙන් දුවන වාහනයක් බ්‍රේක් ගන්න බෑ. බ්‍රේක් ගහුවොත් ඇම්බර්ලා කරකිලා හිටිනවා එතනම අනිත් පැත්ත ඇරලා හිටිනවා. ඒ නිසා ඒකට බ්‍රේක් ගහන්නත් ඕන කරන්නේ නැත කරන්න ඕනකම තිබුණත් ටික ටික වාහනේ වේගයත් අල්ලගෙන තමයි. ඒක නිසා අපි පළවෙනි සැරේ පටන් ගත්ත වෙලාවෙම එක දිගට මට මම දැන් මෙතන තියන්න පුළුවන් වෙයි කියලා හිතන එක නම් ඉතින් ඕන කෙනෙකුට කරත හැකි නොමිලේ හිතන එකනේ. නමුත් ඒ දේ ලේසි නෑ. ඒක කරන්න අමාරු. ඉතින් ඒකට අපි තේරුම් ගන්න ප්‍රයත්න කරන්න කරන්න කරන්න තේරුම් ගන්නවා වැඩි. මහන්සි වෙන්න වෙන්න වෙන්න තේරුම් ගන්නවා වැඩි. ඒක තමයි කියන්නේ ධර්මික ගැඹුර තේරෙනවා. අපිට ඕන වුණාට මෙච්චර කල්නම් හිටියේ මට ඕන විදිහට මගේ කය මගේ හිත පවත්වන්න පුළුවන් කියලා. නමුත් බලනකොට ඒක කොහෙතෝ යන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. මට ඕන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක තන්නේ කර මාරපාක්ෂිකයි. මේක තන්නේ කර කෙලෙස් වලට දුවන්නේ. නමුත් ශිල්පෙට ගියොත් බුදුහාමරේ ඇඳලා තියෙන ඉර දිගේ ගියොත් අර කෙලෙස් සේරම අලකොල ලන්දක් කැත්තක් අතර ගත්ත මිනිහට කඩුවක් අතර ගත්ත මිනිහට එක පාරින් කපලා දාන්න පුළුවා වගේ කපන්න පුළුවා. මා සුමානියක් වැඩ කරපු වළංකාරයාගේ වැඩ පොල්ලක් අතර ගත්ත මිනිහට වරුවයි යන්නේ. නෙලන එකයි තියෙන්නේ. ගාපු හම්බන් තඩපඩ තඩපඩ ගාලා කටලයක්. හැබැයි හරියට පොල්ල අල්ලගෙන ගහන එකයි තියෙන්නේ. බුදුජානනාංශ අපිට පොල්ල අතර දෙනවා. මුදන්න අපිට කඩුව අතර දෙනවා. හැබැයි ඉතින් පොල්ලෙන් Tamanට ගහ ගන්න පුළුවන්. කඩුවෙන් Tamanගේ වලිගය කපා ගන්න පුළුවන්. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඒ නිසා මේ ශිල්පේ පාවිච්චි කිරීම තමයි ඒ අතරගත්ත කඩුව අරගෙන අලකොල්ලන්දක් කපාන කපාන යනවා වගේ අනේක තමයි චිත්ත භාවනාව කියන්නේ. පොල්ලක් අරගෙන නෙලාගෙන නෙලාගෙන යනවා වගේ තමයි මේ මැටි මුට්ටි ටිකට චිත්ත භාවනාව කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී අර අරමුණේ යනකොට ගැටුමක් නැතුව හිටියට අර බාහිර අරමුණ එනකොට එතන ගැටුමක් එතන පටිඝයක් සිද්ධ වෙනවා. ඒ දක්වම ඒ ගැටුම සිද්ධ වෙනකන් ඒ පටිඝය සිද්ධ වෙනකන් තාම සිද්ධිය කෙලස් බර වෙලා නැහැ. තාම සිද්ධිය විපත්ති කර වෙලා නැහැ. ඉන් එපිටට තමයි අපි දෙන්නේ එකම ඒ අභ්‍යාසයටපත් වෙලා අපි දෙන්නේ ඒක සාමූහ භාවනා කරගෙන ඉන්නකොට සාද්දයක් ඇහෙනවයි කියලා හිතමු. ඒ සාද්දය ඇහෙනකොට ඒ සාද්දය ඇවිල්ලා වදින එක ඒක භෞතික විද්‍යානුකූලව සිද්ධ වෙනවා. ශබ්ද තරංගය ඇවිල්ලා කම්පරේ වදිනකොට වෙන ප්‍රධාන දෙයකට හිත ගිහිලා තිබුණ නැත්තම් සාද්දය ඇහෙන්නෙක් අහන්නෙක් බාටපත් වෙනවා. කම්මලේ බල්ලට හින ගැව්වට ගාණක් නැහැ වගේ සමහර වෙලාවට Taman වෙන තැනක හිත තිබුණා නම් සද්ද ඇහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ විට සද්දයක් ප්‍රධාන බරපතල සද්දයක් આવොත් ඔක්කොටම එක විදිහේ ඒ ශබ්ද තරංග ඇවිල්ලා කම්බරේ වැදිලා අර ආශ්වාස ප්‍රශ්වාසයේ තිබුණ හිත නැත්නම් වායෝ පොට්ටබ ධාතුවේ නාසිකාග්‍රේ කාය ප්‍රසාදයේ තිබුණ හිත කෙලින්ම මේ කනට යනවා එහෙම නැත්නම් කන් බෙරේට හිත ඇදලා යනවා මොකද අර සද්දේ තියෙන බරපතලකම නිසා. එතකොට ඒ සෝත විඥානයක් වඩපත් වෙනවා කාය විඥානයේ තිබුණ හිත. බාහිර ආරමුණේ ශරකම නිසා ශබ්ද තරංගේ ශරකම නිසා සෝත විඥානයක් බාඩපත් වෙනවා. ඉතින් අර මේපත් වෙනකොටම වෙනස ඇති වෙනකොටම ඇල්ලුවොත් අපි කියනවා අප්‍රමාදයි කියලා. අල්ලගන්න පමා වුණොත් ප්‍රමාදයි. එතන තමයි බුදුරජාණන් වහන්සේගේ උගන්වීමේ මේ සතිය, මේ අප්‍රමාදය, මේ එලඹ සිටීම පිළිබඳ අභ්‍යාසයේ සතිය මේ සමත භාවනා කරන කෙනාට එන්නේ. ඉතින් නමුත් අපි මෙතෙක්කල් එහෙම ක්‍රමයක් එහෙම උපක්‍රමයක් ක්‍රමශාවිදී අඳුලා දීපු නැති නිසා අපේ හිතට මේ කාය විඥානයේ තිබුණ එක පාරට සෝත විඥානය බාටපත් වෙනකොට ආස්වාද ප්‍රසවාස හුලන්ඩල්ල කියන අරමුණ වෙනුවට ශබ්ද තරංගය කියන අරමුණට යනකොට ඒ වෙනස අල්ලගන්න පුළුවන් වෙනවා බැරි වෙනවා දෙකම තියෙනවා මේ ශවින සභාවක දෙකොල්ලටම ඉන්නවා නමුත් ඒ ශබ්දෙට මාරු වුණාට ආස්වාද ප්‍රසවාසයෙන් ශබ්දෙට මාරු වුණාට ඒක කෙලේශයක්වත් සතිය කැඩීමක්වත් සමාධිය කැඩීමක්වත් වෙන්නේ ඒ එතනින් එහාට කෙසේ නමුත් නැත්නම් මේ සත්‍යයක් ඇවිල්ලා මම හොඳට කණගේ භාවනා කරනවා කියලා අපිට අවිද්‍යාවක් ව්‍යාපාදයක් පහළ වුණොත් එතන ඉඳලා අරියාදුවටයි වැඩේ සිද්ධ වෙන්නේ. ආයෙට වැටෙනවා. ඊට පස්සේ ඉතින් ටිකට යන චිත්තක්ෂණය පාස කළු පාට වෙනවා. ඉතින් මේ යෝගාවචරයට දැනගන්න පුළුවන් වුණොත් නාසිකාග්‍රේ තිබුණ හිත කාය ප්‍රසාදේ තිබුණ හිත උන්න සෝත ප්‍රසාදයට පැන්න ඒක මම කරපු දෙයක් නෙමෙයි මම බලාපොරොත්තු දෙයක්වත් නෙමෙයි මගේ චේතනාවකුත් නෙමෙයි. ඔව් ගිය ගමන් මට අඳුර ගන්න බැරි වුණා. බැරි වෙච්ච නිසා මගේ අයෝනිසමනසිකාරේ මේ සද්දෙත් එක්ක ගැටුණා. එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච ස්ථාන මාරුවට ද්වේෂක් පහළ වුණා. දැන් Taman දිගටම සාධාරණීකරණය කරන තාක් මම අහිංසකව භාවනා කරන යෝගාවචරයේ මේ සද්ද කරපිකාගේ අම්මට කියලා ඉතින් පටන් අරගන්න. ඉතින් ඊට පස්සේ කෙලස් තමයි. ඉතින් එහාට ඌ හදාගෙන Taman හැදිච්ච තාලේ හැටියට ඒකත් එක්ක ඒක අලු සද්ද කරමනස නෙවෙයි උණ්ඩට නෙවෙයි වයින් උණ්ඩගේ අම්මට බනින්නේ. ඉතින් දිගට යනවා. දැන් මෙතෙන්ද ගිහිල්ලා ශබ්දෙට ගියා. ගිය ගමන් අර පරණ පුරුදු තාලෙට ඒකත් එක්ක ගැටිලා උරුට්ට වෙලා ගියාට දැන් එතනින් එහාට මේ යෝගාචරින්නේ ශබ්දෙකත් නෙවෙයි. එයාට දැන් අරමුණු වෙන්නේ ව්‍යාපාදේ විතරයි. ශබ්දේ ඇවිල්ලා මෙයා මේ මාර්ගෙන් කැඩුවා. කැඩපු ගමන් එයා වහා කිපෙන කෙනෙක් නම් සද්ද කරපු එක්කනටයි යාගේ අම්මටයි යාගේ දරුවන්ටයි සේරටම බැන බැන ඉතින් මේක දිගට පඹ ගාලේ පැටලිච්ච ඉහිවලෙක් වාගේ. ඉතින් නගලනට බෑ තවදුරටත් සද්ද නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ අතීතේ සද්ද නිසා ඇතිවෙච්ච ද්වේෂය දිගේ දිගට දිගට යමින් දිගට චිත්ත විපත්‍යක් ඇති කරගන්න. එතනම භාවනා කරන තව කෙනෙක් ඉන්න පුළුවන්. එයාගේ සද්දෙට ගියා. එයා මගට යනකොට දැනගත්තා මගේ හිතට පටිකයක් ආවා. මට ද්වේෂයක් ආවා. මට දැන් මේ ද්වේෂය දිගේ අනමයි කියලා කියන්නේ මට නැවත ආනාපානට යන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මගේ හිත දැන් මේ දැන් පිරීලා දැන් ද්වේෂය ඇති වෙලා. මෙතනදී මේ මෝඩකම නතර කරලා ගැටුම නතර කරලා මට ආය ආනාපානට යන්න පුළුවන්ද? යන්න පුළුවන් නම් හිත ටිකක් විපත්තිකර අවස්ථාවට ගිහිල්ලා එයාගේ අර පෙර කළ දක්ෂකම නිසා ක්‍රමසා විදි නිසා මේ සද්ද දිහා බලන්න යන්නෙත් නෑ ඒකේ මුල බලන්න යන්නෙත් නෑ තරහ ගැන කතා කරගෙන්නෙත් නෑ. එයා බලනවා කොහොම හරි ආපහු ටිකක් දුර ගිහිල්ලා විපත්ති කරවස්තාවේ ගිහිල්ලා හෝ නැවතත් ආරක්ෂක ස්ථානට යන්න පුළුවන්. හොඳට භාවනා කරපු කෙනෙක් ඉන්න පුළුවන්. අර වගේම ආශ්වාස ප්‍රශ්වාස භාවනාවේ ඉන්නවා. අර වගේම අර ඉස්සල කියපු දෙන්නත් එක්ක වගේ සද්ද ඇහෙනවා. ඇහෙනවත් එක්කම ද්වේෂක් පහළ වෙනවා. නැත්තම් පටිඝයක් පහළ වෙනවා. ස්පර්ශයත් එක්කම එතකොට එයා දැනගන්නවා මේ අපි තුන් දෙනාටම එකම ධර්මතාවයයි තියෙන්නේ ආස්වාස ප්‍රසවාසයේ ඉන්නකොට සද්ද ලොකු වුණොත් එහෙම සද්දෙට යනවා යනකොට වේදනා සහිත නැත්නම් දුක් වේදනාවක් සහිත විඳීමක් එනවා සංඥාවක් එනවා මේක නොවිය යුත්තක් වැරදි මේ වැඩේ කියලා. ඒ සංස්කාරයක් එනවා කෙලෙස් උපදවනවා. ඊට පස්සේ දිගින් දිගටම අර ආශ්වාස ප්‍රශ්වාසෙත් නැහැ, සද්දෙත් නැහැ. අර කෙලස් දිග යනවා. ඊට පස්සේ තේරෙනවා මේක තමයි විඥානයේ කටයුත්ත. එයා මේ අර නික්ලේශී වූ ආනාපානයට යනවා වෙනුවට ඒක බොහොම ලේසියට නොමිලේ තියෙද්දි අර සද්ද ඇති කරන එක දිගේ යමින් යමින් යමින් ඒකත් එක්ක හැප්පෙනවා. මේ හැප්පිලා තවදුරටත් විපත්තිකර අවස්ථාව සලසලා දෙන එක තමයි විඥානයේ කෘත්‍යය කියලා. ඒ මිනිස්යා මේ සද්ද ඇතිවීම නිසා ඇතිවෙන කෙලෙස් අඳුනගත්තා නම් අර දෙන්නට වැඩි සම්පත්තිකර අවස්ථාවක යා කාය විඥානයේ කෘත්‍යත් අඳුන ගන්නවා. සෝත විඥානයේ කෘත්‍යත් අඳුන ගන්නවා. ඒ මතින් කෙලෙස් ඇති වෙන හැටි දකිනවා. ඒ නිසා ඒක යාට අභ්‍යාසපන්තියක් වෙනවා. මෙන්න ධර්මතාවයේ ධර්මයෙන් එකින් එකට එකින් එකට හේතුඵල වෙලා කෙලෙස් දකිනවා. දැකපු නිසා කෙලෙස් එන්නේ නැහැ. යාට ඒක පාඩම්පත්තියක් වෙනවා. එයා දැනගන්නවා මේ මිනිස්සු හිතේ හැටි. නමුත් මම මේක අමුද්‍රව්‍යයක් කරගන්නවා පරිේශණයට ඒකල බලනවා මේ හිතට කෙලෙස් එන හැටි දකින්නවා මිස හිත කෙලෙසෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට යාට තාමත් ආනාපානේ යම් හේකින් අරමුණු කරගෙන චිත්ත සමාධියක් ගන්න පුළුවන්ද? ඒ වගේම සද්දේ ආපෙලාවේදී චිත්ත සමාධිය අරමුණෙන් අරමුණට පැනපු අවස්ථාවේදී ඕනේ නම් සතිය අඛණ්ඩ බව තිබුණු බව දැක ගන්නත් පුළුවන්. දැන් කෙලස් තියෙනවා කෙලස් තියෙන බව දන්න සතිය සතියක්මයි කියලා ගන්න. එතකොට එයා දන්නවා සතිය අඛණ්ඩයි. පළවෙනි එකන අම්බෝ සතිය කඩනවා කියලා ඉසాత බඳගෙන ආඩනවා. අර තත්ත්වය ඇති කරන මනසගේ අම්මටත් බයි. දෙවෙනි මිනිස්සයා ওই වැඩි තොරතුරු හොයන්න නැහැ හිමීට ආපෞසරයක් ගෙනලා ආරක්ෂක ස්ථානයේ හිත තියලා අම්මෝ යන්තම් ඇති විපත්‍ය අවස්ථාවේ යන්තම් අපි ගත්ත මැදහත් අවස්ථාවට ඉතින් ඉස්සරහටත් මම මේකයි කරන්න ඕනේ කියලා අපි ඊයේ දේශනාව සමාප්ත කරපු තැන ඉඳලා පිට ගියේ ගැන කන පින්නම් ගහලාදී වැඩක් නැහැ ඒක තමයි විපත්තිය මම ආපහු ගන්න පැත්ත බලනවා කියනවා. එහෙනම් තුන්වෙනි එක කරන සම්පත්‍තිකර අවස්ථාවක් කියන්නේ යා දන්නවා ආනපාන තිනකොට සතිය සතිය පවත්න්නේ කොහොමද? ඒකට බාධක සතිය සද්දයක් ඇහෙනකොට කොහොමද කරන්නේ? මේ නිසා ඇති වෙන ද්වේෂයේදී ඒත් සතිය පවත්න්නේ කොහොමද කියලා. ඉතින් ඒකේන අර කෙලේශය සම්පත්‍යක් කරගෙන එයා දැනගන්නවා හේතුඵල ධර්ම වැඩ කරේ මෙතෙක් කල් ඔහොම තමයි. නමුත් මං බාහිරට බැන බැන දඟල දඟල හිටියා. අද වැඩේ සිද්ධ වෙද්දිම ඒ වැඩේ විතරක් නෙවෙයි වැඩේ යට තියෙන යාන්ත්‍රණයක් දැක්කා. සමීකරණයක් දැක්කා. සර්කිට් එකක් දැක්කා. ඉතින් ආට ඇති වෙනවා පුදුමාකාර විශ්වාසයක්. වුණු කරපු මනස තමංගේ ලොකුම කල්යාණ මිත්‍යා. නොපුහුණු මනස හොරෙක් හොරෙකුට කරන වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන නපුරු කරන. දිශෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝණං තතෝ කරේ. පුහුණු කරපු නැති මනසක් ඇති මිනිසයාට සද්දේ එනකොටම පුදුමාකාර කෙලස්පන්තියක් සැලසුම් වෙනවා. පුහුණු කරලා මනසක් කෙන කෙනාට දෙන්නටම ඉන්නේ සද්දේ අහම්බෙන් එයා දැනගන්නවා මේ වෙලාවේදී අරමුණු මාරු වෙනවා ශීඝ්‍රයෙන්. අනිවාර්යයෙන්ම කෙලස් වෙන්න ඕනේ නැහැ. කෙලෙසයක් ආවත් මං කෙලේශියත් අරමුණු කරගෙන තතිය පිහිටවන්න දන්නවා. ආර්ශාස්වසාස කියලා කියන්නේ රූපාරම්මණයක්. ශබ්ද රූපාරම්මණයක්. ඒ මතින් අභිජ්ජා ව්‍යාපාදාවන ඒක නාම ධර්මයක්. ඒ කොයි එකේ සත්‍යපත් ගන්න පුළුවන් නම් එයාට අර බුදුරජාණන් වහන්සේ කියලා අහලා චින්තාමේ වශයෙන් ගත්ත දේ ඊටාම සූක්ෂමව ඊටාම කර්මන්නේ කාර්යක්ෂම සතියක් තියෙනවා නම් ඒක පාරට අවබෝධ කරගෙන යන්න පුළුවන් ඒ හිත පෙරලෙනවත් එක්කම වගේ. ඉතින් මේ වගේ தത്വෙට ගිය කෙනා අනිත් දවසෙත් භාවනා කරනකොට අනේ සද්දයක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් කොහොම මේ පාඩම ඉගෙන ගන්නේ? ඉස්සෙල්ලම මිනිස්සයා ඒ සද්ද කරපු මිනිස්සගේ අම්මටත් බැන බැන ඒ යන්ත්‍රයටත් බැන බැන ඉතින් දඟලනවා. ඉතින් එතකොට මේ එකම භාවනා ශාලාවේ ඉන්න තුන් දෙනෙක්ගේ මේ ක්‍රියාකාරකම් භාවනා දියුණු වෙනකොට එක්කෙනෙක්වත් අත්දකින්න. සමාජලට සාද්ද වෙනකොටම කීන්ති කියලා දමල ගහලා නැගිටලා යන මට්ටමටත් එනවා. ඔය කවුරු හරි කිව්වොත් ඔහොම කියලා බෑ ඔහොම මේ නෙවෙයි අපි ඉඳගෙන ඉන්න භාවනා කරමු කිව්වම ශබ්ද ආවට පස්සේ කමන්නේ ඒකට හැප්පෙන්නේ නැතුව ආනාපානට අපව ගන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක වෙලා හොඳට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික ආවනම් කොහොමද මගේ හිත පෙරලෙන්නේ? රූප ධර්මකින් නාම ධර්මයට පෙරලෙන්නේ කොහොමද? සාමාන්‍ය උදාසීන රිබුණ හිත සම්පත්තියකට හරවගන්නේ කොහොමද? ශිල්ප දන්නේ නැත්නම් විපත්තියට හැරෙන්නේ කොහොමද කියලා මේ අස්පනා අපිට මේ සිද්ධිය දකිනකොට ඒ කෙනා අපි කියන උසස් තත්ත්වයටපත් වෙලා කියනවා. අපි කියනවා යා චිත්ත භාවනා කරපු කෙනෙක් නැත්නම් භාවිත හිතක් ඇති කෙනෙක් කියලා. ඉතින් එතකොට මේ අභාවිත හිතක ඉඳලා භාවිත හිතකට යන්න අපිට උදව් කරන්නේ මේ බාධක ටික තමයි. ඊහ බාධක නැති ලෝකයක් නැහැ. හැම තැනම ගැටුම් තියෙනවා. එනේන ගැටුම මල් මාලයකට මලක් කමුනන්නාසේ පුහුණු කරගෙන කරගෙන යන්න පටන් අරගත්තාම ඉස්සර විෂි කරන දේ ඉස්සර පිළිකා හදන දේ ඉස්සර ලෙඩ රෝග හදන දේ දැන් Tamanට අමුද්‍රව්‍යයක් බාටපත් වෙනවා බුදුහාමරගේ ධර්ම ගැඹුරට යන දැන් සාමාන්‍ය ආනපාන මෙනේ කර කර බාධා නැති වෙලා ඉන්න එකට වැඩිය හොඳයි පිට ගියා ආපහු අරමුණට ගෙනත් තියාගන්න පුළුවන්. ඊටත් වැඩිය හොඳයි මේ පිට යෑමේදී හිතට වෙන පෙරලිය. පිට මේ විපත්ති කර අවස්ථාවට යන්නේ කටු ගහේ කටුල් කරන්න ඕනේ නැතු වගේ ගැටිච්ච ගමන් අර අර ජඩ හිත අර අභිජ්ජා හිත අර ව්‍යාපාද හිත පහළ වෙනවා. ඉතින් මේ හිතත් එක්කනේ මම මෙතෙක් කල් බුදියාගත්තේ. මේ හිතටනේ මං කන්න බොන්න දුන්නේ. මේ හිතනේ මං ඊටාම අත්‍යන්ත යාළුවා වශයෙන් තියා හිටියේ. නමුත් මිනිහගේ ව්‍යා මේ න්‍යායපත්‍ර වෙන එකක් නේ. පුහුණු කෙරුවේ නැත්තම් අදින්නෙම බල්ලෙක් අදින්නෙම කක්ක කන්න. කබරේක අදින්නෙම බලුකුණට. උදි ලනුවක් දාගෙන හිටියොත් යන්තම් බේර ගන්න පුළුවන් ලනුව කඩාගත්තොත් ආයෙත් යන්නේ අර කක් ආවට තමයි. ඉතින් එහෙව් දෙයක් නැවත ඒ සංසිද්ධිය දකිනකොට හිතෙනවද කාට හරි මම මේ දකින්නේ මගේ හිත කියලා ඒකයි මෝඩකම ගැන මේ දකින්නේ මානව හිත මේ අවබෝධ කරන්නේ මනුස්ස හිත අපි හිතන්නේ මම මගේ හිතයි කඩප්පුලි මගේ හිතයි ජඩ මගේ හිතයි මේ බනින්නේ අරීමේ කියලා ඇත්ත තමයි අපි ඔක්කොටම තියෙන එකම හිත මගේ හිතේ ස්වરૂපය දැක්කනම් ඒක නැවත නැවත දකින්න තරම් අපිට යෝගාවචර කතියක් තියෙනවනම් හැම කෙනෙක්ම මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියන එක බොහෝම පහසුයි තේරුම් ගන්න කොච්චර තේරෙයිද කියනවනම් ඉස්සරහට යනකොට තව කෙනෙක් ඒ සද්දයත් එක්ක හැප්පිලා රණ්ඩු කෙරුවත් එයා කෙරේ කදාකත් තරහ යන්නේ මේ මනුස්සය මොනෝ කරන්නේද? භාවිත මනසක් නැති මනුස්සයෙක් මොනෝ කරන්නේද? ඒ මනුස්සයට ගහලා බැනලා ඇති වැඩක් තියෙනද පව්කාරයට ගල් ගන්නවා වගේ. ඒ මනුස්සට සද්දයකට රණ්ඩු කරන අම්මා ඕ නැතුව බන බන ඉන්න වෙලාවේ භාවනා කරපන් කියලා කිව්වට වැඩක් තියනවද? ඒ මනුස්සය කවදා හෝ නැමිලා ඇවිල්ලා. අනේ මෙහෙම පුළුවන් ද කරන්න අපිට මෙහෙම එකක් තියෙනවද කියලා අහනවනම් ඇත්තටම භාවිත මනසක් ඇති මිනිහට වැඩිය වටනවා ඒක දැනගෙන ඇවිල්ලා භාවනාවට නැමෙන මිනිහා. එහෙමයි බුදුහාමුදුරුවෝ සාසනේ දිනු කරේ. ඒ භාවිත මනසක් ඇති මිනිහා අභාවිත මනසක් ඇති මිනිහට පහත් කරලා කතා කරනවා ඒක සීල විපත්තියකට වැටෙනවා. ඒක සීල විපත්තියකට වැටෙනවා. ඒ නිසා සිල්වන්ත වෙන්න වෙන්න හිත හැදෙන්න හැදෙන්න හැම කෙනෙක්ගෙම වැරද්දෙන් තේරුම් ගන්නවා ධර්ම කොච්චර ගැඹුරුද ගොඩ ආපු මිනිහට යන්තම් හිතා ගන්න පුළුවන් වැටිච්ච එක දිගින් දිගටම දිගින් දිගටම ඒ අමාරුවෙන් අමාරුවටපත් වෙන තැනක් තියෙන්නේ ඒ නිසා අපිට ලෝකේ හැදිලා පැත්තක තියෙද්දී මේ ගත්ත ගැම්ම තව ඩිංගිත්තක් කුසල තියාගන්න තව ඩිංගිත්තක් ඉස්සරහට තල්ලු කරගන්නවා කියලා කියන්නේ මහා භාර දూరు කටයුත්තක් අන්නේ කටයුත්ත සඳහා සැදී පැහැදී ඉන්න අයට බුදුජානක මේ වගේ සංදි ස්ථානයකදී ඒක නා මූණ දෙන தত্ত্বය හොඳට විස්තර කරලා ප්‍රස්තාර කරලා ලයිස්තුගත කරලා පෙන්ලා තියලා තිනවා මේ වෙලාවේදී සම්පත්‍යක් ඇති කරගන්න තාලේ ඕනම වෙලාවක ආයසරක් ඔබ විපත්‍යක් වෙන්න පුළුවන්. එනට අඩු ගානේ මධ්‍යස්ථ තත්ත්වයක් ඇති කරගන්න තාලේ සීලේක මධ්‍යස්ථ තත්ත්වයක් සම්පත්‍ති කර තත්ත්වයට වඩා බොහෝම වෙනස්. ඒ වගේම යොදන උපක්‍රම යදවන ක්‍රමසාවිදී සම්පූර්ණ වෙනස ආවුද කට්ටලක් තියෙනවා. ඒක නිසා අපි සීලේකුත් යම් ප්‍රමාණයකට මේ හිතා ගන්න බැරි විදියකට දුස්සීලයන් අතර සමහිත පවත්වන්න පුරුදු වෙනවා. දැන් ඊට පස්සේ මේ කුප්ප මනස අවිද්‍යාවෙන් ව්‍යාපාදයෙන් කිපෙන මනස අමුද්‍රව්‍යයක් කරගෙන ඒක කිපෙන්ද ඇරලා පුළුවන් තරම් මේක දිහා බලා ඉන්නව අනුන්ගේ එකක් වගේ කොහොමද මේක මේ පැත්තෙන් වදිනකොට අවිද්‍යාව පහළනවා මේ පැත්තෙන් පයින්නකොට ව්‍යාපාදේ පහළ වෙනවා අපි ඊයේ මතක් කරගත්තු විදිහට යම් ආකාරයෙන් මේ දෙක නැති චනින්දට වැටෙනවා නිසා කොහොමඩක්වත් මේකේ සම්බර භාවයක් නැහැ ආන්න මේක දිහා මම අනුන්ගේ දෙයක් වගේ බලා බලන්න පුරුදු වුණොත් ඒක ඒකක් අමාරුයි ඒ දේ කරන්න කරන්න යාට තේරෙනවා හැම වෙලාවෙම අවදි මනසකින් ඉන්නවනම් බාධා වෙන හැම තැනකදීම තමන්ට තියෙනවා මේ සම්පත්‍යක් හෝ විපත්‍යක් කරගැනීමේ දෙකට බෙදිච්ච දෙමන් සංදියක් කොයි ඕන තැනක යන්න පුළුවන් සූදානම් මනස ඇති කෙනාට හිතේ වඩලද සතිය ඇති කෙනාට කලින් ටිකක් භාවිත මනසක් ඇති කෙනාට තේරෙන හැම වෙලාවටම හැම කෙනාගේම මේක අතිරණව තියෙන දෙමන් සංදියේ අපාය පැත්තට යනවද සංසාරේ පැත්තට නැත්නම් නිවන පැත්තට යනවද කියන එක සම්පූර්ණ විවෘතයි. කිසිසේත්ම ඒක පෙරනිගමනයක් නම් බුදු කෙනෙකුට පහළ වෙන්න ඉඩක් නැහැ ලෝකේ දුස්සීලයකට සිල්වන්ත වෙන්න ඉඩක් නැහැ ලෝකේ අසමාහිතක් ඇති කරනට සමාහිතක් ඇති කරගන්න බෑ ලෝකේ ලෝකයේ තියෙන ඥාන ලෞකික ඥාන සේරම කියනවා නෑ නෑ ඔක තීන්දුයි කද්දාව සුද්ධ කරන්න බෑ. අනිවාර්යෙන්ම කිපෙනවා කිපුණොත් අනිවාර්යෙන් අපායට යනවා. ඒක නිසා මේක ගොඩ ගන්න බෑ කියලා. මෙන්න මේ බෑ නෑ කියන જાතිය තමයි ඔය දෙයයන්ාංශ නමක්ම වාගෙන උන්දට බාර දුන්නා දියල්ලම මේ ඔක්කොම තීන්දුව කරන් දෙයයන්ාංශ උඹට කරන්න දෙයක් නෑ. උඹ මේ කලින් වයින් කරපු බොනික්ෙක් වාගේ කලින් ප්‍රෝග්‍රෑම් කරපු සිස්ටම් එකක් දුවන්නේ ඒ නිසා තටමඬ ඕනේ ඔන්න දෙයයන්න්ත ෂේප් කරන හිටපන් කියලා. බුදු ආඳුර දෙයන්ට ඉංජු ඉංජු කියලා කතා කරන කෙනා තොපටවත් බෑ යකෝ මේ වගේ තරහක් එනකොට මේක සම්පත්‍යක් කරගන්න දෙයයන්ට බෑ. මොන්න තාලෙන්වත් බෑ. මිනිස්සයාට විතරයි මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ හැකියාව තියෙන මිනිස්සයා අවස්ථාව අරගෙන ක්ෂණය පන්න ගන්න නැතුව මේක කරනවා දැක්කොත් දෙයියොත් උළුව නමනවා. නමුත් මේ මිනිස්යාට ඒ වෙලාවේදී අඩුම කඩුම සප්පලා දෙන්න ඕන. ආයුධ උපකරණ හදලා දෙන්න ඕන. අනුග්‍රහ කරන්න ඕනේ. මොකද මේ අභීත සටනක් තනියම කරන යෝගාවචරය. ඒක නිසා ඒ වගේ මනසක් හැදෙනකොට නැත්තම් සම්පත්‍තිකර මනසක් හැදෙනකොට හිතේ தত্ত্বය මේකය විපත්‍තිකර සත්‍යක් ඇතුළේ හිතේ தত্ত্বය මේ කියලා කියලා ਸਰවචන්සේ ප්‍රස්තාර කරනවා. ප්‍රස්තාර කරලා කියනවා විපත්ති කර අවස්ථාව තියෙනවනම් අභිජ්ජා ව්‍යාපාද කියන දැඩි ලෝභය සහ දැඩි තරහව හිතේ තියෙනවා. සම්පත්‍ති කර අවස්ථාවපම අනභිජ්ජා අව්‍යාපාද කියන දැඩි ලෝභයෙන් හිත මිදිලා සාමාන්‍ය තියෙන ජීවිත ආශාව සාමාන්‍ය තියෙනවා නිවන් දකින්න තියෙන ආශාවගේ සාමාන්‍ය ලෝභයක් තියෙනවා. ඒ වුණා හුඟක් වෙලාවට මේ ආමිෂයේ සම්බන්ධ දේවල් නෙවෙයි. හැබැයි තියෙනවා. ඒ වගේම දැඩි තරහක් නැහැ. නමුත් මම කවදා හරි මම කවදා හරි මගේ හිත සම්පත්‍තිකර තත්ත්වයටපත් කරගන්නවා. ඇයි බුදුන්ව පුළුවන් නම් ඇයි සාරිපුත්තු සාංශයට පුළුවන් නම් ඇයි මොග්ගල්ලාන සාංශයට පුළුවන් මට බැරි කියලා මෙහා අර කෙලස් එක ඒ කරන ගතියත් යම් ප්‍රභාපාදයක් තමයි. මේ දෙක අඩු වෙනවා ආනේ අඩු වෙන වැඩපිළිවෙල වෙනවන සිද්ධ වෙනවනම් දැනගන්න ඕන දැන් මෙතන චිත්ත භාවනාවක් නැත්නම් චිත්ත සම්පදාවක් ආන් මේ වෙනකොට ඒ යෝගාවචර මේ වෙච්ච දේම නැවත නැවත වෙන්න ඇරලා වෙන්න ආරිනව නෙවෙයි වෙනවා ආන්නේ දේ වෙනකොට විපත්තිකර අවස්ථාවක් යන දෙන්නේ නැතුව සම්පත්තිකර අවස්ථාවක් බාඩපත් කිරීමේදී ඊ타මත්ම වැදගත් වෙන්නේ හිත පිට යන එක නෙවෙයි පිට ගිය හිත නැවත ආපහු ගන්න තැනයි ප්‍රශ්නේ ඒකයි අපි මේ ඉස්මතු කරලා ගන්න හදාන්නේ ඒකයි අපි මේ උලුප්පල ගන්න හදාන්නේ ඒකයි අපි මේ අවුස්සලා ගන්න හදන්නේ හිත කියන එක පිට යනවනම් පිට යන හිත අනිවාර්යයෙන්ම එන්න එපායි. ඒක ඉතින් අපිට දී ඇති තත්වයක් නේ. අපි භාවනා කරලා ගත්ත එකක් නෙවෙයි. භාවනාවේදී කියලා එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මය කියලා එහෙම නැත්නම් අපි මේ භ්‍රමචර්ය කියලා අපේ ආකල්පය අපි වෙනස් කරන්නේ පිට ගිය හිත ගැන වචනයක් කතා කරන්න එපා. වත්තා කෙරුවොත් අපාගතයි. වත්තා කෙරුවොත් මාරපාක්ෂිකයි. කත්තා කෙරුවොත් කෙලෙස්. ආපහු ගන්න හිත ගැන උද්දී ඉඳලා හැඳ වෙනකන් කතා කරන්න. කතා කරන්න කරන්න සම්මා සංකප්ප වෙනවා. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කාමයට විරුද්ධ සංකල්ප ඉන්න පටන් ගන්නවා. මේ වෙනස ඇති වෙන්නේ කොයි වෙලාවෙද? ඉඳගෙන ඉන්නකොටද, සක්මන් කරනකොටද, එදිනදා ජීවිතයේදීද කොයි වෙලාවෙ වෙයිද කියන්නේ. ඒ නිසා යන හිත ගැන කතා කරන මිනිස්සයා අපාය සහායක මිත්‍රයෙක්. අපව ගන්න හිත ගැන කතා කරන්න පුළුවන් මිනිසා සත්පුරුෂයෙක්. එයා සද්ධර්මයේ කතා කරන්නේ. මේ හැම කෙනෙක් ගාවම තියෙන හැකියාවක් මතු කරලා දෙන්න හදන්නේ ආකල්ප සම්පත්තිය. නිසා ආකල්පයක් හදාගන්න වෙච්ච දේ ගැන කතා කර කර ඉන්න එපා. ඊට පස්සේ කල යුතු පිළියම කරන එක විතරයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් යම් පන්තියක යම් සමිතියක යම් සමාජයක නායකත්වයට කැමැතිනම් ඔච්චරයි දැනගන්න අද ලෝකේ නායකත්ව පුහුණුව අන්තිම තුප්පහයි වෙලා. අද ලෝකේ දන්නේ නැහැ කවුරක්වත් නායකත්වය මොකක්ද කියලා. මේ කාම මේ කුටි කඩා ගන්න කෑ ගන්නවා මිසක් වෙච්ච දේ ගැන නෙමෙයි කතා කරන්න තියෙන ඊගාවට කළ යුත්තේ මොකක්ද? මේ දේ අපේ පොඩි උන්ට කියලා දෙන්න පුළුවන් නම් ඕන් ආය මොකුත් නැහැ බ්‍රහ්ම ලෝකේ කියත් දෙනවා දිවි ලෝකේ කියනක් දෙනවා මනුස්ස ලෝක ගැන අහන්න දෙයක් නැහැ නමුත් දෙමාපියෝටත් දෙමාපියොත් අමන නම් දෙමාපියොත් ඉසත බඳගෙන අඬන જાති කක්කොට්ටු නම් වැද්දෝ නම් කක්කොට්ටන්ගේ දරුවෝ කෙලින් යන්නේ කරගන්නේ වැද්දන්ගේ දරුවෝ ශිෂ්ට වෙන්නේත් නැහැ. නිසා දෙමාපියන්ගේ දැරීමේ ශක්තියක් තියෙන්න ඕනේ දරුවෝ ඉදිරි පිට බොළඳ වෙන්න එපා. දරුවෝ ඉදිරි පිට ඉසත බඳගෙන අඬන්න යන්න එපා. මොකද දරුවන්ට තේරෙනවා උන්න පුළුවන් අඬන්න නැතුව ඉන්න පුළුවන් මේ අම්මා අඬනකොට නේ උන්න ප්‍රශ්නේ තියෙන්නේ. තාත්තන්ට රෝට උන්ට ප්‍රශ්න දෙන්නේ නැත්තම් පොඩි උන් අඩන්නේ නැහැ. මලගේ වලලු උන් ඔය ටෝරොප් මුඩි එකතු කරගෙන සෙල්ලෙමින් ඉන්නවා. ඉතින් පොඩි උන්ට කරලා කියන ඔහොම ඉන්න බෑ කෑ ගහන්න බෑ මේ අඬපය කියලා ඉතින් ඉතින් ඌත් කරන්නේ කෙල ටිකක් හරි ගාගෙන ඉතින් අඬනවා වගේ පෙන්නගෙන ඉන්නවා. මොකද අපිට මොකද වගේ මල ගෙදර කැඳුවේ නැත්තම් මල ගෙදරට වගේ මූණ හදාගත්තේ නැත්තම් පොඩි උන්ගේ මල ගෙදරට මූණ හදන්න බෑ. ඒකයි ඉන්නේ බොහොම විවේකයෙන් මොන තාල කෙරුවත් බෑ. ඉතින් මේ සාපේට උන් දෙමාපියන් වෛර කරනවා. කත්තා දෙකක් නෑ. ඕගොල්ලෝ දන්නේ නැත්නම් ඒක මතක තියාගන්න. මේ පොඩි උන්ට දෙන මේ චිත්ත විපත්‍ය හදන හැටි උගන්වන්න දෙමාපියෝ. උන්ගේ තියෙන හිත මැදිස්තව. බුදුහාමුදුරනේ මේ පැත්තේ චිත්ත සම්පත්තියක් හදලා දෙන්නේ. ඒ නිසා දෙමාපියෝ දන්නවනම් දරුවෝ ඉස්සරහා දරුවෝ හදන්න දන්නවනම් දෙමාපියෝ දරුවෝ ඉස්සරහා හැසිරෙන්න දන්නේ නැත්නම් උන්ට දෙමාපියෝ කියන්න බෑ. උන්ට වෙන නමක් දාන්න වෙනවා. නමුත් දෙමාපිය වෙන්න පුළුවන් වෙලා දරුවාට උගන්වන්න පුළුවන් වෙන දේ වෙන ඕන දෙයක් වෙන්න පුළුවන් ලෝකේ. ඒක වෙන්න බැරි දෙයක් මට මේ වෙන්න දේ වෙන්න බෑයි කියලා මොනම කෙනෙකුටවත් නැහැ. සර්වඥාන්සර දේවල් වෙනවා. කද්දාක කතා කරන්නේ හැදෙන හැදෙන පැත්ත බලනවා. ඉතින් අන්නේ විදියට පිට ගිය හිත නැවත අරමුණට එනවා. පිට යන එකත් මගේ න්‍යායපත්‍රයට නෙවෙයි සිද්ධ වෙන්නේ. ආපහු එන එකත් හොඳට බලන්න මෙච්චරයි සාදරෙන් ඉල්ලන්න පුළුවන් ආපහු එන එක මම ගන්නවද නැත්නම් හිත ඉබේනවද කියන එක දැක ගන්නසුළු වෙන්න ඒකට හිත පිට යන්න වෙනවා ලක්ෂ වාරයක් අපි හිතන්නේම මේ මම තමයි ඇදලා ආපහු ගත්තේ කියලා අපි එහෙම ප්‍රශ්න සාකච්ඡා කරා දෙවෙනි දවසේදී ඉතින් ඒකට උත්තර දෙන්නේ නැහැ මම තමයි මේ පිට ගිය හිත ආපහු ගත්තේ කියලා ඉතින් බොරු කියන්නේ කියනෝ නෙමෙයි මේ ඇත්තටම තමන්ගේ අත්දැකීම අහලා උත්සව තමයි කියන්නේ. ඉතින් අපි ඒක පිළිගන්න නම් පිට ගියේ හිතක් ආපහු ඇදලා ගන්න පිට ගියේ හිතක් පිට ගිය බව දැනගන්න එපායි. පිට ගියේ හිතක් පිට ගිය බව දැනීමේ ශක්තිය තියනවාද? එහෙම ගන්නෑ. හිත පිට ගියා කියන්නේ ඒ දැනීමේ ශක්තිය මගෙන් ගිලීලා ගියයි කියන එක. එහෙමනම් පිට ගිය හිතක් ආපහු එන්න ආපහු ගන්න මනුස්ස හිතේ ඉඩක් නැහැ. පරිණාමයේ හැම ඉඩක් හම්බෙලා නැහැ. නමුත් අපි මීට වඩා ලක්ෂ වාරයක් බයලජ්ජාව ඇති කරලා මේක කැතයි මේක මට තරම් නෑ මේක අශෝභනයි ආදි වශයෙන් කරලා කරලා කරලා ලක්ෂ වාරයක් කරලා ඒ පුරුද්දට සමහර විටක හිතාපහු එනවා මේ භාවනා කරන යෝගාවචරයට තියෙන වරම භාවනා යෝගාවචරයට තියෙන යුතුයකම තමයි ඒක සත්‍ය ආලෝකයේ යටදී නිරීක්ෂණය කරන එක. පිටේ අනේක මගේ න්‍යායපත්‍රයට නෙවෙයි වගේම තමයි පිටගිය හිත වරින් වර ආපහු එනවා අපි මෙතෙක්කල් භාවනාවට pore කාලා අපි මේ බයලජ්‍ය දෙක කඳුන්ලා දීපු නිසා වරින් වර එනවා ඒ එන එක අගේ ආඩම්බරේ කරපු ගමන් ඒකට කියනවා අනුග්‍රහ කරනවා කියලා සමත අනුග්‍රහිතේ කියලා චිත්ත සම්පත්තිය කියලා අනුග්‍රහ කරන්න කරන්න කරන්න ඒ යනවත් එක්කම බොහෝ කල් තරන්දි තරන්දි නැතුව ආපහු එන වේගය නැවත gedere එන වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිරීක්ෂණය කරන්න යෝගාවචරයට පුළුවන් වුණාට ඒක මන කියා ගන්න ගොඩාක් කල් යනවා. මෙහෙම බණක් අහලා තිබුණොත් ලෑස්තිලා ගියොත් සමහරවල්ට තේරෙනවා. නැත්තම් වැඩේ සිද්ධ වුණත් අහුවෙන්නේ නැහැ. අන්නේ එන ගමන ආවට පස්සෙත් සිත් වෙන්න පුළුවන් විචල්‍ය ගොඩාක් තියෙනවා. එකක් තමයි ආවට පස්සේ පශ්චාත්තාප වෙන්න. අනේ මෙච්චර තටමැව්වට මේ පාර දිගේ ඵලයන් කොට පාර ආහනේ පෙරළුණානේ පාරෙන් පල්ලට. නැත්නම් මගේ හිත විපත්තිකර අවස්ථාවටපත් උනාන් කියලා පශ්චාත්තාප වුණොත් හිත ගොඩ දාපු මාළුවෙක් වගේ කිසිම සාධනීය කටයුත්තක් කරගන්න බැරුව කෙලින්ම මාරපාක්ෂික වෙනවා. ඒක නිසා ඒ පශ්චාත්තාපේ හඳුනා ගන්න පුළුවන්. මම හිත පිට ගියා මට ඒක පිටිබඳව පසුතැවීමක් ආවා. මට මං වගේ මට මේ තරම් නැති විදිහට හිත දැඩි ලෝභයකට ගියා. දැඩි තරහවකට ගියා. චික් කියලා හිතුණයි කියලා ඒක වුණත් දැකලා වාර්තා කරන්න පුළුවන් නම් බොහෝම වටිනවා. මගේ හිත පිට ගියා. හිත සත්‍ය කැඩුනා. ඒ නිසා ආපහු සතියේ පිහිටියට පස්සේ මට ඉස්තරලාම් දැනෙන පශ්චාත්තාවපයක්. තම කොච්චර දැඟලුවත් හරියන්නේ නැහැ නේ කියන පශ්චාත්තාවය කියලා ඒ පශ්චාත්තාවේ දැකීම වාර්තා කරනවා නම් තමන් පුළුවන් තරම් ඒකේ පෞද්ගලිකකරණේ අයින් වෙලා නිකන් සාමාන්‍ය පුවත්පත් වාර්තාකාරයෙක් වගේ ක්‍රිකට් කට්ටිය පිටිය ගහනකොට වාර්තා දෙන මිනිහා පිට ඉඳගෙන වාර්තා දෙන්නේ කමෙන්ටරිස් දෙන්නේ ආන්නේ වගේ තමයි නිකම්ම නිකන් කමෙන්ටේටර්ගේ තත්ත්වයටපත් වෙනවා නැත්නම් අර්ථකථිකයාගේ තත්ත්වයටපත් වෙනවා ඒ කමඨාන් සුද්ධ කරනකොට අපිට හම්බෙන විශාල වරයක් තමයි ඒක. පශ්චාත්තාප වුණා පශ්චාත්තාප ප්‍රසිද්ධ කරනවා. එතකොට මේ කමඨාන දෙනකොට කීත හැකි මේ පශ්චාත්තාපයට තමයි කෙලස් කියන්නේ. අර මොකද්ද කළ යුත්තේ? මොකද්ද ක්‍රමසා විදි මේ පශ්චාත්තාපයට පොහොර නොදාන්න. මේ පශ්චාත්තාපයට ආහාර නොදෙන්න. පළවෙනිම දේ තමයි අඳුරගෙන. පශ්චාත්තාපයක් කියනවා ස්වභාවයෙන් මම ඒක අඳුරගත්තොත් මම මම බුද්ධ පාක්ෂිකයි. මම ධර්මයේ වැඩේ. මම ඉන්නේ සම්පත්‍ති කරපැත්තට. ඒකට අපි අනික් සම්ප්‍රක්‍මචාරින් වහන්සේට සම්බන්ධ කරගන්න ධර්ම සාකච්ඡාවේදී ඒගොල්ලොත් උනන්දු කරනවා දැකගන්න. දැකගෙන ඒ පිටගිය සිද්ධිය දිහා මනුස්ස මනස දිහා බලන බුදු කෙනෙක් වගේ බලලා කටයුතු කරනකොට අපි ගිය පාර වැඩමුළුවේදී ගත්ත ওই විතක්ක සන්තාන සූත්‍රයේදී බුදුරජාණන්සේ ක්‍රම පහක් පෙන්වලා දීලා තියෙනවා හරියට හිත පිට ගියා ගිහිලා ආපහු එන බවක් දැක්කා එනකොට පශ්චාත්තාපේ හොත් තිබුණා හෝ නැත්තම් මේක දැක ගන්න පුළුවන් නම් ඒත් වැඩ ඉවර නෑ මේ කරපු දේ මේ ලැබේ ලැබපු මේ අස්වැන්න ගෙට ගන්න ඕන අස්වැන්න ගෙට ගැනීමේදී පුත්‍රජානනාංශයේ පශ්චාත්තාපේ වෙනුවට උත්සාහ කරන්න කියනවා දැන් මේ මෙන්න මේ වාතාවරණය මේ වගේ තැන හිටියොත් මේ හිත එක්ක සද්දට කියවෙනවා එක්ක වේදනාවට කැපෙන දුවනවා. එතකොට අවිද්‍යා දෝමනස පහළ වෙනවා. ඒ වෙනුවට අවිද්‍යා දෝමනස පහළ වෙන්නේ නැති හිතකට හිත මේ අරමුණකට හිත යොදවන්නේ කියලා. අඤ්ඤන් නිමිත්තම් මනසිකරෝති කියලා මේ පව්පැත්තට විපත්තිකර පැත්තට යන හිතවිලි වෙනුවට විතක්ක වෙනුවට වෙනත් නිමිත්තකට හිත දාන්නයි කියලා කියනවා බබාක් අඬනකොට කටට සූප්පුවක් ගහලා හිර කරනවා. ඒකට අඬන්න බෑනේ සූප්පු උරන්න බෑ. සූපුරනකට අනන්න බෑ. සූපු ඉරුවට කිරි නෑ. රබර් කැල්ලක් තියෙන. සූපු ගහට පස්සේ උපුසු ගාලා දින්න වටන් අරගත්තා ඊට පස්සේ ඇඬිල්ල නතර වෙනවා. අන්නේ වගේ එතකොට ඒ වෙනුවට තියාගෙන ඉන්න ඕනේ මම මෙතෙන් ආවට පස්සේ දැන් ඉක්මනට කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ආනාපානයි කියලා. ඒක නිකන් රබර් සූපුවක් විතර. අම්මගේ තනේ නම් කිරි තියෙනවනේ. ඒකෙන්දලා ඌ අඬන්නේ. තාත්තා මොනවද දෙන්නේ? තාත්තා රබර් සූපුවක් දෙනවා. ඒ වගේ කියනවා මේ ආනාපාන ආනාපාන කියන්නේ නිවන නෙවෙයි. පිම්බි මැකිලි කියන්නේ නිවන නෙවෙයි. සක්මන් කරනකොට ආය අරමුණට කිත්තු ගත්තා කියලා ඒක නිවන නෙවෙයි. නමුත් අර අඬන බබාට අඤ්ඤන් නිමිත්ත මනසිකරෝති අනේ මේ විනෝඩ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා. පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේ හිත පිටවන. පිටුනට වෙනත් නිමිත්තක් යෝජනා කරන්න සූදානම් වෙනත් නිමිත්තක් යෝගාවචර තුළ තියෙනවා. අපි භාවනා කරලා නැත්නම් අපි මේ වගේ දෙයක් පෙර අසුවිරු ඥාන නැත්තම් අපි මේ සිද්ධිය දන්නෙත් නැහැ හිත පිට යන වෙලාවේදී පශ්චාත්තාප වෙන කතාවක් ආවට පස්සේ දෙන්න අපි ළඟ සූදානම් කරගත්ත අන්‍ය නිමිත්තක් ඇත්තෙත් නැහැ. නමුත් යෝගාවචරයට මේ අන්‍ය නිමිත්ත කියන එක නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසයේ සක්මන් කරනකොට වම දකුණ නැත්නම් ඉදින්දා වැඩ කරනකොට තමන්ගේ චේතනාපූර්වක වැඩේ කියන කාරණාව සූදානම කියලා තියෙනවනම් පුදුම හිතේ හීනෙන් බය වුණත් ওই කාරණාව හීනෙමුත් මතක් වෙනවා. Tamange හීනෙකදී කලකොලයක් වෙලා දටමණ්ඩ පටන් අරගත්ත වෙලාවේ ඉබේම වගේ අර පුරුදු කරපු ക്ഷേම භූමියට අර පුරුදු කරගත්ත කෙලෙස් නැති තැනට හිත එන්න පටන් අර ගන්නවා. ඉතින් අසීහි මේ භාවනා කරනකොට ගැන කුමන කියනෝ කවරේද? හීනේ පවා රසාවක් ඇති කරනවා. අපි ළඟ තියෙන්න ඕනේ මේ වගේ කලබලයක් ආපම මෙන්න මෙතන තමයි ආරක්ෂක තැන. හිතගෙන තමයි මෙතනින් තියෙන්නේ. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ මේසෙට අරපු කැමපින් අනක් වගේ සක්මනදී නම් වම දකුණ මේසෙට අරපු කැමපින් අනක් වගේ එහෙම නැත්නම් එදින්දා කරන වැඩේට හිත ගන්නවා කියන එක බුදුන් පූජා කරන්න හදාගත්ත නිලපු මල් පිඟානක් වගේ අතේ තියෙනවා. ඒක දන්නේ නැත්නම් ඒක පිළිබඳ ලෑස්තියක් නැත්නම් ඉතින් යෝගාචරය ආපහු ගෙටාවට පස්සේ අරමුණ කොහේ යොදවන්නද මොනවත් නැහැ අවුලක් තියෙන. ඒ නිසා අඤ්ඤන් නිමිත්ත මනස කරතු කියනකොට එයා ලෑස්තිලා ඉනවා මම මෙන්න හදිස්සියක් වුණොත් මෙන්න මෙතන තමයි මේ හිත ගෙනලා නැත කරන්නේ කියන ඒ අඤ්ඤන් නිමිත්ත දැනගෙන තියෙනවා. ඒ වාගෙම Taman දැනගන්න ඕනේ මෙවැනි ලෑස්ති කැමපිඟානක් නැත්නම් සකස් කරව මල් පිට මල් වට්ටියක් වගේ අපි මම ඊගාට අරසාව පිණිස හිත තියන්න ඕනේ මෙතන කියලා දන්නේ නැත්නම් හිතට තියෙන්නේ ওই අවිද්‍යාව සහ ව්‍යාපාද විතර. ඉතින් ආයෙසරයක් කරගත්ත පස්සේ අර ඒකට ආයෙ වැටෙනවා. එක්ක ඡන්දේ එක්ක ද්වේෂේ එක්ක මෝහයට වැටෙනවා. ඒ නිසා දැනගන්න ඕනේ ලෑස්ති කරගත්ත මනසක් මානසිකාරයක්. මානසිකාර කියනරනේ හොඳම දා කර්මස්ථානයක්. අරමුණක් Taman තුල නැත්තම් ඉතින් හිත එන ගෙදර ඇවිල්ලා බලනවා. ඉතින් ගෙදරවල් කියලා කරගන්න වැඩක් නැහැ. යොදන විකල්පයක් දීලා නැහැ. අර පැත්තට යනවා. එතකොට කල්පනා කරන්න ඕනේ ඒ දෙයට ගියොත් ඒකාන්තයෙන් මෙහිට විපත්ති කර තත්ත්වයටපත් වෙනවා. දිගින් දිගට කෙලෙස් හඳ යනවා. ඒකේ ආදීනව දන්න කෙනා. හිතට මේ දේ කරපන් කියලා කියන්න විකල්පයක් නැති කෙනා ඒ ආදීනව සහිත වූ ඒ චන්දුපසංගිත දෝසුපසංගිත මොහොපසංගිත නැත්නම් මේ සූත්‍රයේ කියන විදිහට අභිජ්ජා දෝමනස්තෙන් වලට දුවනවා ඒකේ ආදීනව දන්න කෙනා දන්නවා මේ මම දැන් මෙතන කියන එක නිවනක් වගේ දෙයක් නැත්නම් මේ ආස්වාස් ප්‍රසවාසය කියන එක නිවන වගේ දෙයක් යනකොට ඇවිදිනකොට වම දකුණ නැත්නම් මේ මම ඇවිදිනවා කියලා මේ වර්තමාන මොහොත කියන එක අරකේ ආදීනව දන්න ආදීනව හොඳට තේරෙන්න තේරෙන්න මේ උදාසීන අරමුණක් වුණත් ආනාපානේ වටිනාකම තේරෙන්නේම නොවුනොත් හිත කොහෙද යන්නේ කියන කේ ආධිනව දන්නවා. ඒක අපි ඔය ගෙදර ගෙවල් දොරවල් ගත කරමින් අභිවෘද්ධිය දේශපාලන ආර්ථික දේවල් කල්පනා කරනකොට අපිට මේ වගේ සියුම් තැනක් කතා කරන්න වෙලාවක් එන්නේ අපි ඒ සඳහා සීලුවට බහ තබලා සීල යුතුයකම් පැත්තක තියලා මේ හිතට පිසු ගෙලින්න ඇරලා බලාගෙන ඉන්න ඕනේ. මෙයා යන්නේ කෙනා කිසිම ලැජ්ජාවක් නැහැ. නමුත් මම විකල්පයක් ලෑස්තිද? ඒ විකල්පේ ඇත්තටම උදාසීන දෙයක් වීම ඉතා වැදගත්. නමුත් උදාසීන නිසා ඒක නීරසයි. නමුත් ඒ වෙනුවට පිට ගියොත් යන්නේ විපත්ති කර දැනකට. පිට යන්නේ අභිජ්ජා දෝමනස වලට. ඒ අනුව බලනකොට මේ උදාසීන අරමුණ කර්ම රැස් කරන්නේ මේක තමයි යෝගාචරය දියුණු වෙන්න දියුණු වෙන්න තේරුම් අරගන්නේ ඔය විකල්ප මනසක් නැතුව, මානසිකාර ක්‍රමයක් නැතුව, එහෙම නැත්නම් අරමුණක් නැති ජීවිතය ඒකාන්තයෙන්ම පයින්රිලොන්ට නිමම් බැඳිලා. ඉතී සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ සඳහන් කරලා තිනවා සර්වචනාංශයේ ඒ කල්මාශ ධම්ම කියන ඒ නියම් ගමට වැඩලා මේ සූත්‍රය දේශනා කිරීමට හේතුවක් අටුවචන් වහන්සේලා ඉදිරිපත් කරනවා ඒ ගමේ ඉන්න මිනිස්සු ආධ්‍යාත්මික මිනිස්සු ඒ මිනිස්සු පාරදී දෙන්නෙක් දෙන්නෙක් හම්බුණත් ඒගොල්ලෝ ඇයි හොඳයියට අහන්නේ ඔයා මොකද්ද කරන භාවනාව ඉතින් ඒ කෙනෙක් කියනවා මම අසුබ වඩනවා දෙතිස් කුණපේ වඩනවා අනිත් එකනා කියනවා මම ධාතු මනසිකාරය වඩනවා හොඳයි එහෙනම් ගිහිල්ලා ඉන්නකෝ එච්චරයි දැන් අපි හම්බෙච්චාම පාරදී මොනවද කතා කරන්නේ ඉතින් බුදු කෙනෙක් දැන් පහළුණත් එයිද අපිට බණ කියන්නේ. ඒ තරමටම නැහැදිච්ච හිතක් තියෙන. මේ කාටවත් දොස් කියනෝ නෙමෙයි මේ අපි ඉන් පරිසරය. අපි දැක්කට පස්සේ කතා කරන දේවල් වල මේ අර්පිච්ච කතා ආදී දස කතා වස්තු ඇර මේ තිරච්ඡාන කතාවල් කතා කරනවායි කියලා කියන්නේ හිතේ ඒකාන්ත විපත්ති කර තත්වයකට පුරුද්දක් දෙනවා. ඇබ්බැහියක් දෙනවා. බයලජ්ජාවක් නෙමෙයි දෙන්නේ. විරියාරම්භ කතාවක් නෙමෙයි දෙන්නේ. සීල කතා සමාධි කතා නෙවෙයි. මේ හැම වෙලාවෙම පේන්නේ නම් මොකද්ද ඔය කතා කර හිටියට මොකද්ද ඇති අපරාධේ මොකද්ද ඇති වැරද්ද? මනුස්සෙන් විතරනේ කතා කරන්න පුළුවන්. ඉන්නකම් කතා කරන එකනේ තියෙන්නේ සත්තුන්ට කතා කරන්න බෑනේ. ඒ නිසා අපි උලුවන් තරම් කච කච ගාමු කියන කිචින් ඕන කෙනෙකුට කියදයි කතික තනග පවත්වනවා තෑගි දෙනවා පොඩි උණ්ඩ ඊට පස්සේ භක්ති ගීත කියවනවා උඩරට නටුන්නට ඕනවා ඒකල කියන පැත්ත කරලා භාවනා කරලා මේ භාවනා දඟලන හිතට විකල්පයක් හොයපන් කියලා. ඉතින් ඌ අඩ පිට බලන මොනවද මේ කතා කරන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා උගන්ලා හොඳ වෙලාවෙදී හැම වෙලාවෙම දක්ෂ වෙලාදී අර උණ්ඩ උගන්වන්නේ අර විපත්ති කර දේවල්මයි. ඒකල කිව්වොත් එහෙම එහෙම නෙවෙයි බබාලා පොඩි කාලෙදිම ටික මේ පොදු විලා නැහැනේ දැන් මේ විපත්ති කර දේවල් කරගන්න වෙලාවමදි. නිසා සම්පත්‍ති කර දේවල් කරගන්න විනාඩි 5ක් 10ක් ගන්න ගියාම පුදුම අමාරුයි. මම මේ පහුගිය දවස්වල තිබිච්ච මේ ප්‍රාදීහි සංගතපාට ඇත්තටම මේ ආයුතු ගමනක් නෙවෙයි ගියේ යන්න වුණා ඊට පස්සේ මට හිතුණා මේ වගේ පහසුකම් තිබුණෙත් නෑ ඒ වෙලාවේ අපි දහම් පාසල් ළමයින්ට දවස් දෙක තුනක් මේ වගේ තැනක නතර කරලා ගුරුවරුයි දහම් පාසල් දෙමව්පියෝ ගුරුවන්ගේ අපි දවස් තුන හතරක වැඩමුළුවක් කරමු කියලා. මොකද මට මට දහම් පාසල වෙච්ච සේවය මට මතක් වෙනවා. එතකොට ඔය මේ හිටපු නායක හමුදුරෝ මම බොහොම නම්බුකාර විදිහට ලියුමක් කියලා දුන්නා. සහයෝගය දුන්නොත් මම උත්සාහ ගන්නම් වෙලාවක් කරන්න. ඉතින් නායක ස්වාමීන් කතා කරලා කියනවා මේ ලියපු හමුදුරෝ නම් මම කවුද කියලා දන්නේ හැබැයි ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් ගෙනාවේ. හැබැයි මේ හාමුදුරන කිසිම සාමාන්‍ය බුද්ධියක් නම් තියෙන හාමුදුර කෙනෙක් නෙවෙයි. දහම් පාසල් ළමෙක් පැයකට ගන්න බෑ කිව්වයි. දවස් තුනකට එළියට ගන්න තියා ඒ ළමයි ඒ තරම් වැඩ. දන්න කෙනෙක් දන්නවයි කිව්වා දහම් පාසලකට ළමයි එවන්නේ නැත්තරම් ටියුෂන් නද. ඉතින් කොහොමද දහම් පාසල ළමයි දවස් තුනක් වෙන් කරගන්නේ කියලා. මට හරි සතුටක් ඇති වුණා නේ මට කරන්න පුළුවන් හරි මම යෝජනා කරා. ඉතින් දින්දුන්නට ගන්න නැත්තම් ඊට පස්සේ ආමතුරු මනිත් එක වාහනිය ආව ඊට පස්සේ මම කිව්වා මේ තමයි මම යෝජනාව කෙරුවේ ඉතින් ඔබ අන්තේ බෑ කියවන සමට ලොකු සතුටක් ආවයි කියලා. බැලුවා මගේ දියා නිකන් මොකාටද වගේ මං කිව්වා නෑ සාන්ත මම හොඳටම දන්නවා මම පොඩි කාලේ දහම් පාසල් ගිය කේ ලාභේ. ඒක දැන් ඉන්න අම්මලා දන්නේ නෑ. දැන් ඉන්න ගුරුවරු දන්නේත් නෑ. ඒ නිසායි අපි මං මගේ ජීවිත කාලය තුළ ලංකා විප්ලව 3 4ක් ගියා මට හීනකින්වත් හිතුන්නේ නෑ මේ තත්ත්වාදී පැත්ත ගන්න. කිවෙන්නේ නෑ විප්ලව පැත්තට යන්නේ මොකද අපිට කරන්න විප්ලවයක් තියෙනවා මේ. නැත්තම් මොනව කරන්නේ? නමුත් දෙමව්පියෝ කියනවා ගුරුවරු කියනවා පැයකටවත් ළමයෙක් දෙන්න බෑ. මොකටද ඒ? අර විපත්ති කර දේවල් වලට පුහුණු කරන්න තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට දෙමාපියෝ ගුරුවරු කියලා කීයක්ද? මං අනේ බනිනවනම් නෙවෙයි කරුණාකරලා මතක තියාගන්න මට එහෙම කිසි කෙනෙක් එක්ක තරහක් නැහැ. අපි කාගේ න්‍යායපත්‍යයටද වැඩ කරන්නේ කියලා. ඒක නිසා යෝගේ ආදීනව දන්නවනම් අපි ඒ වෙනකොට අරමුණක් පැහැදිලි කරලා දෙනවා හදිසියක් වෙච්චාම මෙන්න මෙතෙන්ද වරේ. මේක අරස සහිත ආනපන පුරුදු කරපන්. සක්මන පුරුදු කරපන්. කරන වැඩේට හිත යොදපන් කියලා. ඒකම ਸਰවඥන්ස කියනවා අසත්‍ය අමනසිකාරය යොදවන්නේ කියලා. ওই පැත්තට අසත්‍ය අමනසිකාරය යොදලා ආශ්‍රස් ප්‍රසවාසයට අතනික නැවත නැවත මෙනෙහි කරමින් සති මානසිකාරයට දාපු ගමන් අසත්‍ය අමනසිකාරය යොදපු සම්පිපත්‍ති කර දේවල් ඉබේම බොඳ වෙලා ලොඳ වෙලා ගබ්සා වෙලා යනවා. ඒ නිසා අපි ඒව කරදර නැති කරන්න අපිට බෑ. ඒ කරදර තියෙද්දී අපි ගත්ත අරමුණ නැවත නැවත ළඟ තියාගෙන මෙනෙහි කරනවා. සතිය යොදවන ආස්වාසිය ළඟ ළඟ මෙනෙහි කරනවා. ප්‍රසවාසය ළඟ ළඟ මෙනෙහි කරනවා. අපිට හිතවිලි බහුල නම් කලාතුරකින් හරි ආයත් ගත්තොත් ආස්වාස් ප්‍රසවාසයේ හිත ළඟ ළඟ මෙනෙහි කිරීම හරහා අනේ මේ මෙනෙහි කරලිය නැතුව ගිලිහුනොත් යන්නේ මෙයා අවිද්‍යාවට. යන්නේ මෙන ව්‍යාපාදයට. ඒක අහන්න දෙයක් නැහැ. ඒ නිසා මම ගෙට ආපු වෙලාවේදී කුඩුවාතරන් සිපු වැළඳගෙන එයා ගේට් නතර කරගෙන දෙපා සෝදා ගනිමිරන්දා කිව්වා වගේ ගෙට අරගෙන මෙනෙහි කරමින් මෙනෙහි කරමින් <clears throat> තමන්න පුළුවන් වෙනවා මේ අරමුණක් තිබීම හරහා ආවස්තිකව එන්න පුළුවන් ඒ කෙලෙස් රාශියකට විකල්පයක්පත් කරගන්න. ඉතින් එහෙම දෙයක් අපි ජීවිතේ කොයි සම්දිස්ථානකදී හරි අපි අඳුරලා දුන්නොත් අපිට පුළුවන් ඒකට තියලා වාංගු කරලා විශාල කෙලෙස් කන්දක් පෙරලලා. ඒවට කියන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං වාරවති චිත්තම් පක්කන්නාති පදාති. තාම නූපන් අකුසල රාශියක් වෙනුවෙන් අපි මේ දන්නා වූ මධ්‍යස්ථ අනුරක හිත තියලා ඒකට වාංගු කරලා තේරුම් ගන්න මේක නොකලොත් හිත සදා කාලික අප්‍රතිපත්ති කරදත්තේ. දිග්ගටම යන්නේ ව්‍යාපාද අවිද්‍යාව. ඒ නිසා අපි මධ්‍යස්ථාර මොනක් දාපුවාම හිතනවා අච්චර ගොරතර අපායකට සම්බන්ධ බලනකොට මේක සාමාන්‍ය ලෝකේ කාරි උප්පත්තියකට මේක හේතු වෙනවා කියලා අසත්‍ය අමනසිකාරය අරකට යොදවනවායි කියලා කියන්නේ තමන් ගත්ත අජ්ජත් ගෝචර අරමුණට සත්‍ය මනසිකාරය යොදවන. ඒ සත්‍ය මනසිකාරයේ යෙදවීමේ ක්‍රියාශක්තිය තමයි ජවය තමයි මෙනෙහි කරනවා කියන වචනේ. මානසිකාරය කියලා මේකට කියන්නේ. මේකට විතක්ක කියලා කියනවා. මානසිකාරය කියලා කියනවා. චේතනාවත් බලපානවා. මේක තමයි මහා ශීෂයාඩෝ ස්වාමීන් වහන්සේ පුදුම විදියට මේ ආයුධය අරන ගාලා ගාලා ගාලා ගාලා කිව්වා. අකුසල් අරමුණු තියෙනවනම් ඒක යන්න අරින්න ඒ වෙනුවට කුසල් අරමුණ නැවත නැවත මෙනෙහි කරන්නයි කියලා. දැන් මේ මානසිකාර ක්‍රමය පටලවා ගත්ත ප්‍රමාණය කොච්චරද කියනවනම් මේ ආනාපාන කර කර ඉන්නකොට ඌනේ චිච්චෙක් ගාවත් මෙනේ කරන්න යනවා. ඊටුරින්නේ අකුසල අරමුණයි මෙනේ කරන්නේ මේ ආයුතු ආනාපානේ අමතක කරනවා. ඉතින් ඒක පිරිසුදු කරලා දෙනවයි කියන එක ලේසි නෑ. අපි මෙනෙහි කළ යුත්තේ ඒ එන සත්‍ය හෝ වේදනා හෝ හිතවිල්ල හෝ ආනාපානේ යටපත් කරගෙන ගියොත් විතරයි. එහෙම නැත්නම් අපි පුළුවන් තරම් මේ අනවශ්‍ය දේවල් ඉවත් කිරීම සඳහා ආනාපානයම තමයි මානසිකාරය පවත්න්නේ. මේ මම මේ කියපු වාක්‍ය දෙක තුනට PhD thesis එකක් ලියන්න පුළුවන්. ඒක තේරෙන්නේ නැහැ. හුඟව දෙනෙක් දන්නේ නැහැ කරන්න ඕනේ මොකද්ද නැද්ද කියලා. නිසා දල වශයෙන් මතක තියාගන්න අපිට අවශ්‍ය කරලා තියෙන මානසිකාරය හරහා ගත්ත අරමුණ රජ කරවන්නයි. ගත්ත අරමුණ පාවා නොදෙන්නයි. වෙන අරමුණක් ඇවිල්ලා ඒ අරමුණ ස්වභාවයෙන් ڇප්ප කරලා දැම්මොත් යටපත් කරොත් පමණක් ඒ වෙන අරමුණ අපි මෙනෙහි කරනවා. වෙල ආනපානේ නෑනේ. නැත්තම් අපි දිගටම පරියන්කේ නෝට ආනපාන මෙනෙහි කරන්න ඕනේ. ශක්මනේ ඉන්නකොට පුළුවන් තරම් වම දකුණ මෙනෙහි කරන්න ඕනේ. එදින්ට වැඩක් කරනකොට Taman මුළු හදින් කරන වැඩේ හැකියතාක් මෙනෙහි කරමින් කරන්න. මනින් කියන කියන වචන කිව්වේ නැති වුණත් අසත්‍ය අමනසිකාරයට යොදවනවා කියලා කියන්නේ මේකට සත්‍ය මානසිකාරය යොදවනවා. ආන්න එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ විතක්ක සංඛාර సంతානි. මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එහෙම නැත්නම් අව්‍යාපාද අභිජ්ජා ව්‍යාපාද දෙක හටගන්න අවස්ථාව දෙන්නේ සතිය නැතිකම කියන අපේ අමනකම හරහා. අපේ හිත සූදානම් නැත්තම් ලෑස්ති නැත්තම් දන්නේ නැත්තම් ඉන්නේ මේ අපායක කියලා. දන්නේ නැත්තම් අපි ඉන්නේ හැම වෙලාවෙම පාපයක් පාප චේතනා චිත්ත වීදියක් පටන් ගන්න තැනක කියලා. ඒ දන්න අපේ තියෙන අසතිය හරහා අවිද්‍යාව හරහා තණ්හාව හරහා පමණයි කෙලෙසයිත හිතවිල්ලක් හැදෙන්න ඉඳී. කෙලෙසයිත හිතවිල්ලක් හැදිච්චේව නැහැ. හැදෙන්නේ අපේ ප්‍රමාදය බලලා. අපේ මදය බලලා. ඒ නිසා පුත්‍රයන්සේ මදේ ප්‍රමාදේ නැතුව මොනවා හරි මධ්‍යස්ථාන මොනරේ හිතියෝ දාන හිටියොත් තේරෙනවා මේ කෙලස් කියන දේවල් සුපර් මාකට් වල පැකට් කරලා විකුණන්න නැහැ. මේ දැන් පටන් ගන්න. මේ දැන් පටන් අරගන්න මේ වෙලාවේ Tamange හිත යහ අරමුණක සම්‍යක් අරමුණක සම්මා සංකල්පක ඉදලා නැත්තම් සුද්ධ වශයෙන් මතක තියාගන්න ඒක කෙලෙසක තියෙන. එහෙම නැතු අපි හිතුවොත් එහෙම නෑ නෑ වරින් වර මධ්‍යස්ථ තැනකත් හිටියේ කියලා කිසිසේත්ම නෑ දෙකෙන් එකයි. එක්ක අපායේ තන් සංසාරේ එහෙම නැත්තම් මේ සතිය නිවන එහෙම නැත්තම් මේ සුබ මේ ප්‍රතිපදා. මේ වගේ දෙයක් නිසා මේ හැම චිත්තක්ෂණයකම කියනවා ක්ෂණ සම්පත්තියක් කියලා. මේක දන්න කෙනා කියනවා ක්ෂණය සම්පත්තියක් කරගන්න. එහෙම නැත්නම් හැම වෙලාවෙම ක්ෂණේ විපත්‍යක් වෙලා තියෙනවා. ඒක තමයි අපි මේ සාමාන්‍ය ලෝකය කියලා කියන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය භෞතික දැනුම කියලා කියන්නේ. අපේ භෞතික දැනුම ඒකාන්තයෙන්ම ඔය විපත්ති කරපැත්තට දුවන. නමුත් ඒක අපිට ඒ හරහානේ අපි මේ කතා කරන්නේ. ඒ හරහානේ අපි මේක තැනක වාඩි වෙලා ඉඳ පුරුදු වෙලා තියෙන්නේ. ඒ හරහානේ එක්කෙනෙක් කතා කරන අනික් කඩේ සද්ද නොකර ඉන්නේ. ඒවත් භෞතික ඥාන තමයි. ලෞකික ඥාන තමයි. අපි ඒක හරවනවා දැන්. ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ දැනුම අපේ හික්මීම මේ සම්පත්‍ති විපත්‍ති කර තේරුම් අරගෙන හිත ආපහු ආවට පස්සේ ගියේ හිත ආපහු ආවට පස්සේ දැන් ඉතින් අර මධ්‍යස්ථ අරමුණේ ශිප වැළඳගෙන අල්ල බදාගෙන ආලිංගනය කරගෙන තව පිට යන්න දෙන්නේ නැතු වෙන්න බලානින් නෝට පේනවා එහෙම නොකොලොත් හිත ඒකාන්තෙම කටුගහේ කටුල් කරන්න ඕනේ නැහැ වගේ යන්නේ කාම විතක්කෙටමයි ව්‍යාපාද විතක්කෙටමයි විහිංසා විතක්කෙටමයි කියලා ඒ ඉඩ ගන්න හැටි ඒ ඉඩ එන්නේ අනිවාර්යයෙන්ම අසත්‍ය මනසිකාරය හරහා. ඒ නිසා සත්‍ය සමනසිකාරයෙන් පුරවලා තිබ්බොත් මේකට එන්නේ ඉඩ නැහැ. ඒ විදිහට ආපහු එන හිත අල්ලන්නත් ඕනේ. ඒකට ආඩ්‍ය වෙලා ආයුධ සම්පන්න වෙලා ඉන්නත් ඕනේ. ඇවිල්ලා ඒක තියා හොඳට බලන්න හිටියොත් Tamanට පුළුවන් වෙලාවක කෙලෙස් සම්පූර්ණයෙන් ඇති වෙන්න දීලා බලන්න. තරහක් යනවා. සද්දයක් ඇහෙනවා. වේදනාවක් එනවා. ඊට පස්සේ දන්න හොඳටම මෙයා අනිවාර්යම අවස්ථාව අරගෙන මේ කෙලෙස් ඇති කරනවා. දැඩි තරහ ඇති කරනවා. සැලසුම් හදනවා. ආශාවල් ඇති කරනවා. ඉතින් ආශාවල් ඇති කරාට මුලක ඉඳලා මේ ආශාවල් ඇති වෙන හැටි තමයි බලබල ඉන්නේ. සතියට යට කරලා තියෙන්නේ ඒ විදිහට දකින්න කෙලෙස් ඒ විදිහට ජාතකයේ ජම්මේ පටන්ම දැනගන්න කෙලෙස් ඕනම වෙලාවක Tamange වශී යටතේ තියෙන්නේ කඩලා බිඳලා විසි කරන්න පුළුවන්. ඒක හරියට කියනවනම් රහස්සොත්තු සේවාවල් රහස්සොත්තු පරීක්ෂකයෙක්ගේ ඇස් බැල්මේ යටතේ වෙන හැම හොරකමක්ම හොරාට පාඩුයි. රහස්සොත්තු පරීක්ෂකයෙක්ගේ ඇස් බැල්මේ යටතේ වෙන හැම හොරකමක්ම හොරාට පාඩුයි. ඒ රහස්සොත්තු සේවකයාත් කරන්නේ පළවෙනි සැරේ දැකපුවම හොරා අල්ලන්න යන්නේ නැහැ. අවස්ථානුකූල හොරෙද්ද දන්නේ නැහැ. එයා කරන්නේ නැවතත් හොරකම් කරන්නේ. නැවතත් තොරකම් කරන්න ඇලිවල දන්නවා මේ මිනිහා මේ වෙලාවටයි එන්නේ මේ මෙන්න මේ මේ සාප්පුවටයි එන්නේ මේ රාක්කේ බඩු ගන්න කියලා දැනගත්තට පස්සේ පොලිසියට ඇවිල්ලා කියනවා පොඩ්ඩක් ඇහ ගන්න මම බලන්න ඕන ඔයා ඉඳලා ඉඳ මෙන්න මිනිහා එනවා එතකොට මිනිහා අත පිට අහුවෙනවා ඒක නිසා ඒ පළවෙනි ක්‍රම හතර යොදපු කෙනාට තමන් තුළ කෙලස් වැවෙන්න දෙන්න පුළුවන් එතකොට රහස්සොත්තු සේවාවේ කැමරාවේ යටද හිට එතකොට අල්ල ගිය මුල ගිය සේරම අහුවෙන්න පටන් අර ගන්නවා එදාට තමයි අපිට කෙලෙස් වලට අඳුර පාන්න පුළුවන් වෙන්නේ. උඹ ආවොත් කොටු වෙනවා. කැමරාස් දාලා තියෙන්නේ. රහස්සොත්තු සේවාවක් තියෙනවා. පුළුවන් උසපක්. ඒතර හොරා ගෙදර ගිහලා පුතාටත් කියනවා පුතේ අර පැත්තට යන්න එපා. කොටු වෙනවා. අනේ ඒ වගේ ආරස්සාවක් අපිට බුදුහාමුදුරේ ඉස්සලා අපි හරිම දුර්වලයි. ඉස්සලා අපි කෙලස් වලට හරිම දුර්වලයි. දස දහස් ගණන් එන්නේ. නමුත් මේ ආරක්ෂක හිත එහෙම නැත්නම් මේ සති සම්පජාන්නේ හිත හදලා හදලා හදලා හදලා ඒකේ කෙලෙස් එන්නත්තරලා පුළුවන් නම් ඇවිල්ලා කාලපලයන් කියලා දුන්නොත් උන්ද කන්නේ අන්තිම කෑම තමයි. ඒ වෙලාවට බුදුරජාණන්සේ කියනවා අබිනිග්ගන්නිතබ්බන් දතින් දත තියලා දිව උඩුතල්ලට තද කරලා ඒ කෙලෙස් දිවාකටත් කියලා ටිකක් වගේ තුක් කාලා විශ් කරන්න පුළුවන් කියනවා. ඇස්පිල්මක් ගන්නවා වගේ විශ් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ මොකද යාගේ ජාතකේ ඉඳලම දැකලා තියෙනවා. ආන්නේ මට්ටමට ගිය කෙනාට තමයි කෙලෙස් වලට අධිකාරී ශක්තියක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සෙත් කෙලෙස් එනවා. ඒකේ විලන කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් කියන්නේ විල්ලෙජ්ජන්ති එකක් නෙවෙයි. ආවට පස්සේ දන්න ඔබට පුළුවන් නම් මෙන්න පිටියේ තියෙනවා කරපන්. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න. නමුත් ඒ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන ඉස්සරහට මූලික ක්‍රම දැනගන්න. හිත ආපහු එන එකයි අපේ මේ භාවනාවට තියෙන ලාභේ. ඒකයි සම්පත්තිය. ඒ නිසා ඒකට කණපින්දම් ගහන්න යන්න එපා. හිත පිට ගියයි කියලා. බලන්න හිත පිට යන අතරමැද තමන්ගේ ക്ഷേම භූමියට හිත ආපහු එනවද ආවට පස්සේ ക്ഷേම භූමියේ වටිනාකම තමයි ඒක තමයි අපිට තියෙන ආරක්ෂක ස්ථාන. ඒකට සාපේක්ෂවයි අපි කෙලස් අඳුරගන්නේ අඳුරන ඉවලා කෙලස් වලට කියන පුළුවන් නම් ඔන්න මගේ ප්‍රමාණය මම ආරක්ෂා කළා පුළුවන් අයල කරපන් කියලා සාරවත්චනසික මතක් කරනවා. එවැනි ආරක්ෂා කළ හිතකට මහණෙනි හිමාල පර්වතේ උනත් දෙකට බලන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා බුදුහාමුදුරුවෝ ඔය කෙලෙස් ගැන කුමන කතාවද මේ වගේ බලවත් කරපු හිතකට ඕනේ නම් හිමාල පර්වතය දෙකට බලන්න පුළුවන්. ඒක නිසා මේ තුච්ච අවිද්‍යාව ගැන බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ ගුණ ධර්ම නැති කෙනා අවිද්‍යාව එනකොට බඩ යනවා. හීන් දාලි දානවා. විහුලනවා. ඒ මොකද තමන් ළඟ ආයුධ සූදානම් නැති නිසා. ඒ නිසා ආයුධ ගන්න ඉන්න එපා යුද්ධ එනකම්. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ගාපු ආයුධ තියෙන්න ඕන. ඒ නිසා මේ විලාවේදී කරන්නේ තාම යුද්ධෙට ගිහිල්ලා නැහැ. නමුත් අනිවාර්යයෙන්ම වෙන බව දන්න නිසා ඒක හොඳට තියුණු කරගෙන තියා ඉන්නවා. මේක ආයුධයක් වශයෙන් අපි ගන්න මෙතන සතිය. ඒ ගාන ගල ගෑමනට අපි කියන මෙනෙහි කිරීම කියලා. ඒ නිසා හැම සිද්ධියක්ම අර ඉස්සර කිව්වා වගේ මෙනෙහි කිරීමට ලක්කරනද ඊට පස්සේ උත්සාහකරනද හිත නැවත පැමිණිච්ච අවස්ථාවක කොච්චර සාදරව Tamanට මූල කර්මත්තාන්ට හිතව දාන්න පුළුවන්ද දැන් භාවනා කරන්න පටන් ගත්ත කෙනෙක් වගේ. නවකෙක් වාගේ මෙන්න මේකයි තිරියන් වෙන ක්‍රම. ඔක්කොටම ඒක නම් ඇහිලා තියෙනවා හැබැයි. යන්න ඉස්සෙල්ලා කොහොම හරි ඒක හොරකම් කරන යන්න ඕන වෙලා තියෙන්නේ. හැබැයි ඔය හිතන විදිහට ඒක මේ හදපු බඩු සුපර් මාකට් එකේ නෑ. ඔය දැන් තියෙන තකතිරුකම් පැත්තක දාලා, ඔය දැන් තියෙන ආකල්ප සම්පත්තිය පැත්තක දාලා භාවනා කිරීම පවා වැරදුනක් කන බහනක් කිරීම පවා අපි කරන සාසනික වතක් වශයෙන් තේරුම් ගන්න කරුණා කරලා මේ කන පින්දන් චර්චුරු ගෑම පැත්තක තියලා හරියන පැත්ත බලන්න පටන් අරගන්න කමඨාන් සුද්ධ කරනට හරිය තැනින් පටන් ගන්න කතා කරන්න. ඉවරයි. එතකොට කතා කරන දෙයක් නෑ. උඟ දෙනුගේ කටේ විට්ටු වෙනවා එතකොට. ඇයි කට කට ඇරියොත් වැරද්දක් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මොකද මොනවාක් අන්සානේ මේ රේඩියෝ එකේ ප්‍රවෘත්ති. හලයිගෙත් කියන්නේම ලෝකේ තියෙන ගුණ අරපනේ. පත්තරයක් ගත්තාම හෙඩින් එකේ ඉඳලා තියෙන්නම ලෝක වෙන්න නපුරුම තුප්පහිම දේ. ටෙලිවිෂන් එකේ ප්‍රවෘත්ති කියන්නෙම පෙරලා ගත්ත කැට. ඉතින් ඒකට පුරුදු වෙලා. නැහත ඔය ඔක්කොටම වැඩිය බුදුහාමර බලවත්. ඔක්කොටම වැඩිය බුදුහාමර බලවත් අපි ඒකට තවත් එක තුනක් දැන් දීලා තිනවා කරුණාකරලා අර පැත්ත විපත්ති කරපැත්ත අවදියෙන් තියාගන්න සම්පත්‍ති කරපැත්ත අපි ළඟ තියෙනවා. ඒක අනුග්‍රහ කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා දවසේ ධර්ම දේශනාව සිල් දිනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා